හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි මේ කටයුත්තට කියන්නේ සම්ප්‍රදාන වල කමඨාන් සුද්ධ කරනවායි කියලයි. ඒ කියන්නේ අපේ භාවනා කරගෙන යනකොට අපිට මතුවෙන ගැටලු අපි ඉදිරිපත් කරලා සාකච්ඡා කරගන්නවා. ඉතින් ලිඛිත ප්‍රශ්න තියෙනවා මම මේ අරවින්දගෙන් ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා ආරම්භය සඳහා අවසරයි ස්වාමින් වහන්ස ගරුතර ස්වාමින් වහන්ස උදේ පහට පමණ භාවනා කරන විට සිත මුළුමනින්ම අරමුණට යොමුකොට 6:30 වන තුරුම සිත බොහෝසේ විසිර යන්නට නොදී පිහිටුවා ගැනීමට හැකිවිය. එසේ වුවත් 9:30ට පරයන්ක භාවනාවේදී එය වෙනස් විය. අරමුණේ ටික වේලාවක් හිඳින විට හිස කඩා වැටුනේ. මෙය නිින්දක්ද යන්න නොදැනේ. භාවනා කාලය අවසන් වන තුරුම නිින්දෙන් මෙන් හිස නිතර කඩා වැටුනේ. මෙයට පිළියම කුමක්දයි කරුණාකර පහදා දෙන්න. ආයතේ දෙවනි ජවනිකාවට පළවෙනි ජවනිකාවම ටිකක් උදව් කරගන්න පුළුවන් උත්තරයක් හොයාගන්න. පළවෙනි ජවනිකාව දිගේ එනවා හිත අරමුණේ ධානයට කියලා අරමුණ මොකද්ද කියලා විස්තර වෙන්නේ ඒක අවශ්‍යයි ඒ දැනගන්න. එතකොට අපි ප්‍රශ්නට උත්තරයක් හොයාගන්න අදහසින් අපි කිව්වොත් අරමුණ වෙලා තුනේ ආනාපානයි කියලා. ප්‍රශ්න අහපුගෙන අපිට කියනවනම් සභාවට හොඳයි. නැත්නම් අපි ආනාපානයි කියලා ගත්තොත් දෙවෙනි පරියන්කේදී මේ හිත දාන්නේ නැහැ කෙලෙස් නින්දක්ද? එහෙම නැත්නම් කෙලෙස් නැති හිත ලීන භාවයක සංගවි ගැනීමක්ද කියලා. එතකොට ඒ නිදි ස්වභාවයට එහෙම නැත්නම් හිත හිස කඩා වැටෙන මට්ටමට යනකොට ඒක දක්වා යන්න ඉස්සර වෙලා Tamanට අර මුලින් පරියන්කේ තිබුණ අරමුණ හරහාද ගියේ නැද්ද කියලා කියන එක හරි වැදගත් වෙනවා දෙවෙනි ජවනිකාව අර්ථකථන දෙන්න ඉස්සර වෙලා. ඉතින් සෑය ප්‍රශ්න මේ එහෙම නැත්නම් මේ ප්‍රකාශ කරපු එකනා ඒ උත්තරේ දෙනවා නම් හොඳයි කියලා හිතනවා සාකච්ඡා මාර්ගයේදී. අවසරයි ස්වාමීන් වහන්සේ ඒ ආනාපාන සතිය තමයි අරමුණ වශයෙන් තියාගත්තේ. මුලදී දෙවෙනි වෙලාවට ඒ ආනම් අර හිත ලීන භාවයට හිත පහත් වෙන තත්ත්වයට යනකොට මුලදී ආනාපානය හරහා එතෙන් ගියා කියලා දේතාන දෙන්නේ නැත්නම් හිත නන්නත්තර වෙලා වල්මත් වෙලා එතෙන් ගියා වගේ දෙන්නේ. ඒ උදේ විදියටම මේ ආනාපාන සතියෙම පිහිටවන්න වහන්සේ ගත්තේ. ආනාපාන සතිය ටික වේලාවක් තිබිලා හිතන්නත් ඉසෙල්ල නිදා වැටෙනවා වගේ වෙන්නේ. එහෙම කීප පාරක් වුණා හැම සැරෙම ඔළුව උස්සලා පිටවන්න හදනවා. ටික වෙලාවකින් මම දන්නේම නැහැ. ඉස කඩාගෙන වැටෙනවා. ඒක නවත්ත ගන්න බැරි විදියට වුණා. ඔව් ඒ වුණාට මෙතන හොඳ පැත්තක් තියෙනවා. එකක් තමයි ඒ ලීන භාවයට හිත සැඟවි ගන්න තත්ත්වෙට හිස කඩා වැටෙන තත්ත්වෙට අරුණ කය ඉරියව පවත්වා ගන්න බැරි තත්ත්වෙට ගිහිල්ලා තියෙන අරමුණ හරහා දෙක ඒකෙන් හිත අවදි වෙච්ච ගමන් නැවතත් ආනාපානෙ පිහිටන්න ඕන බව යෝගාචර දැනගති විලා තියෙනවා. ඒ දෙකම හොඳ පැත්ත. නමුත් ඒ වුණාට නැවත නැවතත් අර හිත පාරෙන් පිට පයින් ගතිය, ලීන වෙන ගතියට ගිහිල්ලා තියෙනවා. දැන් උත්තරේ ලේසි. දැන් උත්තරේ ප්‍රසිද්ධයි. මොකද්ද උත්තරේ? මේ ආනාපානය ක්‍රමක්‍රමයෙන් ගෙවි යෑම නිසායි හිත ලින්දට වැටෙන්නේ හිත ලීන භාවයට වැඩි. මේක නිින්දක්ම නෙවෙයි ඇත්තටම. ලීන භාවයේ සංගවි ගැනීමක් කියලා කියන්නේ. ඒ නිසා අනිත් දවසේ දැන් දන්න නිසා මේ කටයුත්ත ආනාපාන හිත තියලා පටන් ගන්නගෙන එන්නේ එන්නේ එන්නේ ආනාපානේ සියුම් වෙනවද ගොරෝසු වෙනවද කියන එක ආනාපානේ චර්යාව එහෙම නැත්නම් ආනාපාන විපරිණාමය ආනාපානේ රූපාන්තරණය සවිස්තරව දැනගන්නාසුලුව ගියොත් තමන්ට ක්‍රමයෙන් මේ අකරතැබ්බේ ඉස්සර අකරතැබ්බේ එකවර වෙනවා වගේ වෙන්නේ ක්‍රමයෙන් සිදුවෙන බව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අනිත් දවසෙත් භාවනා කරනකොට ආනාපාන මෙහිත යොදන්න යොදාගෙන ටික වෙලා කරනකොට මේ නිින්ද එන්නේ ඉස්සර වෙලා නැත්නම් මේ ලීන භාවයේ ඉන්නේ ඉස්සරලා තැඟවි ගන්න ඉස්සරලා ආනාපාන මොන මොන විපරිණාමද සිද්ධ වෙන්නේ මොන මොන රූපාන්තරණද සිද්ධ වෙන්නේ පෙරලිද සිද්ධ වෙන්නේ කියලා විස්තර දැක ගන්න අසුළු ගතිය අඩු නිසායි මේ ටොක්ක්ක් කරනවා වගේ වැඩක් කරලා තියෙන්නේ එහෙමයි. ඒකට තනි වචනෙන් කියනවනම් මේක වෙයි කියලා ලෑස්තිලා යන්න ඒ වෙන්න ඉස්සර වෙලා Tamanට හවු හරෙන්න තියෙන්නේ Taman ඉස්සරහින් තියාගත්ත ආරමුණ මූල කර්මස්ථානයේ ආනාපානෙට මොන විදිය වෙනස්කම්ද සිදු වෙලා ගිහිල්ලාද මේ ලීන භාවයටපත් වෙන්නේ කියන එක දැකගත්තොත් Tamanට තේරෙයි මේ ආනාපානය Tamanට ඉඟි දීලා තියෙනවා සංඥා දීලා තියෙනවා හොඳ අවදිභාවයකින් ඉන්න. නමුත් මේ Taman ඒකට ගැළපෙන මට්ටමට සතිය මේ වීතිය දියුණු කරගන්නේ නැහැ. ඒක නිසා අනිත් දවසේ මූල කර්මස්ථානයේ සාරමුණේ ආනාපානේ වෙනස්කම් දැක ගන්න අසලු අවදිභාවයකින් ගියොත් මේක අඩු වෙයි අනිත් එක මේට වැඩිය විස්තර ගොඩාක් අතට හම්බ වෙනවා කොහොම හරි හොඳ පැත්තකට යන බවයි පේන්න තියෙන්නේ එහෙමයි ගරු ස්වාමින් වහන්ස කුසල් රාශිය යනු නීවරණයෙන් තොර ක්‍රියාද නීවරණ නැතිවීම කුසල් රාශිය ඇතිවීමට මූලික අවශ්‍යතාවයක් ඒක නිසා කුසල් රාශිය අකුසල රාශිය දැනගෙන ඒක ගෙවන් කිරීම දැනගන්න එතන තියන්න බෑ හිත මොනවා හරි කර්මාන්තික යොදවන්න ඕනේ මොනවා හරි අභිවෘද්ධියක යොදවන්න ඕනේ නොයදුවොත් අර හිත ආය කුසලයේ අකුසල් වෙනවා ඒක නිසා අකුසල් රාශිය අයින් කරාට පස්සේ කුසල රාශිය හඳුල්ලා දෙන්න. සතිපට්ඨානේ හඳුල්ලා දෙන්න ඕනේ. සතිපට්ඨානටයි අකුසල රාශිය කුසල රාශිය කියලා කියන්නේ. නිසා අකුසල රාශිය දැනගන්න ඒක වෙලාව බලලා තුනී වෙන වෙලාව දැනගෙන ඒ ඇතිවෙච්ච අමතර වාසිය දියුණුව සඳහා අධි කුසලයේ සඳහා දියුණු කර සඳහා දෙන අභ්‍යාස පාඨ මාලාව තමයි සතිපට්ඨානිය කියන්නේ. දැන් යුද්ධ නැති කරගත්තට පස්සේ සාමයේ පැතිරෙනවා. මිනිසුන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය ඇති වෙනවා. ආර්ථිකේ දියුණුවක් ඇති වෙනවා. නමුත් රජයක යුතුයකම තමයි මේ යුද්ධ නැති වාතාවරණය යටතේදී හැකි ඉක්මනටම ඒ ආර්ථික සංවර්ධන සඳහා කටයුතු කරන එක. නැතත් ඇත්තට ආර්ථිකයක් ඇදෙනවා. යුද්ධ ඉවරච්ච ගමන් ඕනෙම රටක ආර්ථිකයක් හැදෙනවා. නමුත් රජයක් කරන්නේ ඒකෙන් අතිරේක ලාභයක් අරගෙන ඉක්මනටම සංවර්ධන ආර්ථික සංවර්ධන දේශපාලන සංවර්ධන වලට දියත් කරනවා. අනිත් වගේ ਸਰවචනස අපට දෙන සංවර්ධන ව්‍යාපාරය තමයි සතිපට්ඨානේ. සාකුතල රාශිය අයින් වෙනකන් ඉඳලා ඒක සතුටු වෙලා උදම්මන්ලා පැත්තකට වෙනව නෙවෙයි. අන්නේ වෙලාවේදී අපි කොහොමද කුසල රාශිය ක්‍රියාවත් කිරීම අරහා මේ ලැබිච්ච අවස්ථාව උපරිම දක්ෂකම උපරිම වාසිය ලබා ගන්නෑ කියන එක තමයි මේකේ ප්‍රායෝගිකව දෙන්නේ නිකන් හුදු අකුසල රාශිය නැතිවීමම කුසල රාශිය වශයෙන් නෙවෙයි මේ සූත්‍රය අඳුරන්නේ. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ පියවරක් තබා අනික් පියවර තබන තුර තබන අතරතුර කාලයේ ආස්වාසයෙන් පසු ප්‍රස්වාසයට මාරුවන අතරතුරත් චිත්තක්ෂණයක් පහළ වේ. යනු කුමක්ද සමාවී පැහැදිලි කර දෙන්න මේක අත්දකින එකක්ද මේ කතා කරන්නේ නැත්නම් අහපු එකක්ද කියලා පිළිගන්නේ නැහැ ප්‍රශ්නේදී තමන්ට මේ වැටහිලාද කතා කරන්නේ එහෙමනම් ඒ වැටහිම හරහා මේක විස්තර කරලා දෙන්න පුළුවන් නමුත් මේ බණක් අහලා ඇසු විරුද්ධයක් අහන ප්‍රශ්නයක් නම් ඉස්සලා ටික පිරිසුදු ඇහිලා නැහැ ඉස්සර වෙලා ඒ ඇහිච්ච ටික මදි ඊටු ප්‍රශ්නට උත්තර දෙන්න නිසා මේ ප්‍රශ්න කරු මේ කතා කරන්නේ අත්දැකීමෙන්ද නැත්නම් ඇසු විරුද්ධයක්ද කියලා දැනගත්තොත් මට පුළුවන් උත්තරේ ඉතරහට ගෙනියන්න. ඇසු දෙයක් එක චිත්තක්ෂණ අඳුරලා දෙන්න තියා අඩු ගන්න ආනාපානෙවත් අල්ලගෙන නැත්නම් වම දකුණවත් අල්ලගෙන නැත්නම් කොහොමද චිත්තක්ෂණ අඳුරලා වෙන්නේ? ඒ නිසා තමන් ආශ්‍රද ප්‍රසාද දෙක කොච්චර අත්දකලා තියෙනවද? වම දකුණ දෙක කොච්චර අත්දකලා තියෙනවද කියනවනම් ගැඹුරු කාරණාවට යන්න පුළුවන්. ඉතින් ඒ දෙකවත් අත්දකලා නැතුවයි ප්‍රශ්න අහලා තියෙන්නේ. ආශාසයේ නිමාවස ප්‍රසවාසයේ තියා නිමාවෙන් ඉස්සලා ආශාස ප්‍රසවාසයත් අත්දකලා තියෙනවා මට ඒක උදව් කරගෙන ඒ අත්දැකීම උදව් කරන විස්තර කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මේ වෙලේ දුවලා දිනන්න බැරි කරනට ඔලිම්පික් දුවන හැටි මට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. සාමාන්‍ය වෙලේ දුවලා දිස්ත්‍රික්ක තරගෙන් දිල්ලා ආවොත් නම් මම කියලා දෙන්නම් මම දන්නවනම් ඉදිරියට යන හැටි. ඒ නිසා දැනට සක්මන් කරනකොට ආස්වාද ප්‍රසවාස භාවනාව ආනාපාන කරනකොට මොනවද වැටෙන්නේ? මයික් එක පිටත් කරන්න. ආස්වාස් ප්‍රස්වාසය දැනෙනවා. ඒක ගැන හිත යොමු කරන් ඉන්න පුළුවන්. ඒක දිගටම ඉන්න බෑ. අර ඊට පස්සේ ප්‍රශ්නේ මට අහන්නේ දෙක අතරතුරේදී එක්තස්සනයක් පහළ වෙනවයි කියලා මම අහලා තියෙනවා. නෑ අපි අතෙන් යංකෝ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දැනෙනවා කියන එක සක්මණෙන් වෙන් කළා කියන්නේ කොහොමද මේක මේ ආශ්වාස ප්‍රශ්වාසයේ දැනීම මෙහෙමයි සක්මණේ දැනීම එක දෙක සංසන්දනය කරන්න පුළුවන් බෑ ඒ දෙක සංසන්දනය ඒ දෙක දෙවිදිය ඒ දෙක වෙන වෙනම තමයි මම මේ කතාව අහලා තියෙන්නේ මං අහන ප්‍රශ්නේ මේ සක්මණේදී මට දැනෙන දේ මේ මට ඉඳගෙන ඉන්නකොට පරියංකේ දැනෙන දේ කියලා ඒ දෙක අතර වෙනසක් තේරෙනවද කියන්න පුළුවන්ද ඒ දෙක අතර වෙනසක් තියෙනවා. ඒ වෙනස මොකද්ද? ඒ ඒ දෙක අතර එක මට පැහැදිලි කරන්න අමාරුයි. ඒක පැහැදිලි කරන්න බැන්න නම් අර කොහොමඩක්වත් බෑ. එහෙම නැතු මම මෙහෙම ප්‍රශ්නයවත් මේ ආස්වාසයයි ප්‍රස්වාසයයි දෙක අතර වෙනසක් තියෙනවා. ඔව්. ඒක මොකද්ද? ආස්වාසය යනෝ දැනෙනවා. ආයි ඒක නැවතලා පිටිපස්සට ආපහු එනෝ දැනෙනවා. දැනෙනවා කියන වචනේ තමයි මට විස්තර ඕනේ. දැනෙන එක කවුරුත් දන්නවා. ඒක පොදු වචනේ. මට ඕනේ යෝගාවචරයක් වශයෙන් ඒකටම අප වෙලා කැප වෙලා භාවනා කරනකොට ඉහළට යන දැනීමයි පහළට යන දැනීම අතර වෙනස මොකක්ද කියන්නේ? ඒක තේරුම් කරන්න තේරෙන්නේ නැහැ උතෝ. එහෙනම් අරක බෑ කියලා හිතාගන්න. මේක තේරුම් කළ හැක්කක්. ඊතර ඉහළට එන හුරඟ අපි ගත්තොත් පෙරහැරක් ගේට්ටුවකින් ඇතුළට යනවායි පෙරහැරක් ගේට්ටුවකින් පිට වෙනවායි අතර. තියෙනවනේ වෙනස්කම්. එහෙමයි. ගේට්ටු මුරකාරයට පේනවනේ. මෙන්න මේකෙන් පටන් ගත්තේ මෙන්න මෙහෙම ඇදිලා ගිහලා මේකෙන් ඉවරුණා. මේකෙන් පටන් ගත්තා පිට වෙලා ඉවරුණා කියලා. ඒ දෙක වෙනස අල්ලා ගන්න බැරි කෙනෙක් කොහොමද අර චිත්තක්ෂණ අල්ලන්නේ? එනිසා මෙතන පුළුවන් දෙ. මෙතන ගොරෝසු දෙ. මෙතන කිව හැකිද? මේක කළ හැකි කිව යුතුයි කියන හැඟීමෙන් භාවනා කරන්න. ඒකෝර තමයි වම තිනකොට තියෙන දේ දකුණ තිනකොට වෙන් වෙන හැටි කොහමද? ආශ්වාස කරනකොට දැනෙන දැනුම ප්‍රශ්වාස කරනකොට වෙනස මොකද්ද? සක්මන් කරනකොට ලැබෙන අත්දැකීම පරියංකේ වෙනස මොකක්ද කියලා මේක කියන්න උත්සාහ කළොත් විතරයි අපේ හිත පිබිදලා ඉන්නේ. බෑ කිව්වොත් ඉතින් එන්නේ එන්නේ හිත මෙට්ටයි වෙනවා. හිත මේ මේ පස්ස ගන්න. ඒ නිසා මේක කියන්න උනන්දු කරවන්න ඕනේ. එතකොට අර වගේ සොයුම් කරුණු විස්තර කරලා දෙන්න බුණා මේ මේ විස්තර වලට සාපේක්ෂව. එනිසා ඒක දෙක කියන්න බැරි නම් කමඨහන සුද්ධ කරගන්න තියෙන්නේ. ආස්වාස වේලාවදී මේක ප්‍රස්වාසයේ නෙවෙයි කියලා දන්නවද කියලා බලන්න. ප්‍රස්වාස වේලාවදී මේක ආස්වාසයේ නෙවෙයි කියලා දන්නවද? එහෙම හැඟීමක් නැද්ද දැනට නැහැ. දැනට මදි තව දුරටත් මම කරගන්න ඕනේ. ඔව් එච්චරයි. එතනයි කමටහන් සුද්ධන මේ වම තිනකොට මේක වමමයි දකුණ නෙවෙයි කියලා දන්නවද? දකුණ තිනකොට මේක වම නෙවෙයි දකුණමයි කියලා දන්නවද? එහෙමනම් ඒ කියන්නේ වෙනසක් තියෙනවා. අන්නේ වෙනස හෙලි කරපු දවසට තමයි කට උතර දීපු දවස් තමයි වගේ සාක්ෂි බාර ගන්න. දැන් මම දැක්කා කිව්වට හරියන්නේ නැහැ. දැක ඒ විස්තර සහිතව කියන්න ඒක අපි ළඟ අපේ පළවෙනි අපි දකින අත්දැකීම කතා කරනකොට අපි ගොළුයි. අපි අනුන්ගේ දේවල් ගැන දන්නවා. වෙච්ච දේවල් ගැන කියත හැකි වෙන්න තියෙන දේවල් කියත හැකි මේ අස්පනා අපිට පේන දේ කියා ගන්න බැරි වෙනකොට මේ ගොළු වෙන බව මේකේ ලොකු ගැඹුරක් තියෙනවා. ඒක ලොකු ආධ්‍යාත්මයක් තියෙනවා. අනේ හරහා තමයි අපේ ගමන වැටලා තියෙන්නේ. දන්න දේ හරහා තමයි අපි නොදන්න දේට යන්නේ. නොදන්න දේ පටන් ගන්න බෑ. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමින් වහන්සේ නිවසේ සියලු වැඩ කරන විට සිහි බුද්ධියෙන් කටයුතු කරන්නෙමි. භාවනාව සඳහා වෙනමම කාලයක් ගත කළ යුතුයදයි පැහැදිලි කර දෙනමින් ඉල්ලමි. ඉල්ලා සිටිමි. ඉතින් ඒ කට්ටිය මේ ආවට පස්සේ මේ ආවේ මොකටද කියලා. මේ ආවේ මං එන්නේ කිව්වද? ඉදිරි දේවල් කරන්න පුළුවන් එක සාර්ථක නම් ඇයි මේ දවස් තුනක් වෙන් කරේ? එනිසා තමන්ම තමන්ගේ කියන ලියමන් වලට හුරස් කපනවා. ඒ කියන්නේ මුල කියන දේ අග තියෙන දේත් එක්ක ගැලපෙන්න. දවසේ පැය 20ක් ඉන්න පුළුවන් නම් අපි මෙහෙම කියමු එහෙ නැත්තම්. හරි ආවනේ අපි සාදරයෙන් බාරගනිමුකෝ. ආවා. දැන් එතකොට අර gedara thore තියෙනවට වැඩිය සතියක් මේ ජීවිතේ වැඩිද අඩුද? ඒකට ප්‍රශ්නේ සාධනීය විදිහට උත්තර දෙන්න පුළුවන්. මම දන්නේ කවුද ප්‍රශ්න නැගුවේ කියලා. මම දැනගන්න කැමතියි. gedara dore ඒ විදිහට දහස්කුත් කටයුතු කරන ගම মালටි ටාස්කින් කරන ගම පවත්තන සතියට වඩා හොඳ ඈ හරි ඒ වෑයමයි මෙහෙදි කරන වෑයමයි දෙක අතර කෝකද සාර්ථක? Tamande හිතෙන්නේ මෙහෙ ඒ කියන අවසාන මොකක්ද අහන්නේ එහෙනම්? මොකද්ද අහන්නේ දැන් තමන්ම අත්දකලා තියෙනවා නම් gedajit උත්සාහ කරලා තියෙනවා. ඒක හොඳයි. ඊට වැඩිය දැන් මෙහෙදී යෙදිලා අප වෙලා කරනවා. ඒතකොට මේ දෙක හොඳ නම් ඇයි වෙනම වෙන් කරන්න ඕනද කියලා ප්‍රශ්නේ අවසාන වාක්‍යය අහන්න ඕනේ නැහැ. ඒක තමන්ගේම අත්දැකීමකට කරන නිග්‍රහයක්. තමන් ලැබපු අත්දැකීමට අත්පන අපිට ලැබුණු අත්දැකීමකට කරන නිග්‍රහයක්. තමන් දන්නා මේ වගේ අප වෙලා කැප වෙලා කරනකොට අරිට වැඩිය පහසුකමක් තියෙනවනේ නිකල යුතුයි. එහෙම නැතුව මේ gedara dore කාටද හම්බ කරන්නේ? ওই කරන යුතුයකම් ඉෂ්ට කරලා සතුටෙන් මැරිච්ච කවුරු හරි ඉන්නවද? අඩු ගන්න දවස් තුනක් ගිහලා නිසරවන්නේ දානේ දානේ දීලා නම් ඇති දානේ කාලා තිනවා කියලා කොච්චර සන්තෝෂයක් දෙනවද? දවස් තුනක් කවුරු හරි දම්බලා දෙන බඩක් කාලා භාවනා කරනවා කිව්වා ඒක මඳයි. ඒ නිසා මේ ප්‍රශ්න වල තමන්ගේ අත්දැකීම යොදලා ගලපලා බලන්න දෙකම අත්දැකීම් තියෙන කෙනා නිසා මම ප්‍රශ්න කරන්නේ. මේ ආවෙ නැති කෙනෙක් ඇහුවොත් නම් මං කියනවා ඇවිල්ලා කරලා බලන්න. ඒකට දෙක සංසන්දනය කරලා තමන්ගේ අත්ත කිව්ව කියන්න. හොඳයි. අපි යනවා ඊගාට. ආනාපාන සතිය අනුව නාම රූප වෙන්කර හඳුනාගන්නේ කොහොමද? හඳුනාගත් නාම රූප අනුව සිත යොදවන්නේ කොහොමද? ඒ මං කැමති අර උපාසක මහත්තයා කිව්වාගේ කවුරු හරි මේ ආස්වාද ප්‍රසවාස ආනාපානේ වැටෙන ආකාරය කිව්වොත් මං කියලා දෙන්නම්. ඒ වැටීම හරහා මෙන්න මේමයි නාම රූප කියන්නේ කියලා. ඒ වැටීම ආකාරය තබාගත කරන්නේ නැතුව උසාවියට කට උතර දෙන්නේ නැතුව මම හිතලා කිව්වොත් ඒක හුඟක් වෙලාවට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි ප්‍රශ්න කරු ඇත්තටම ප්‍රශ්න දැනගන්න කැමති නම් මට ආස්වාද ප්‍රසාර දෙක වැටෙන්නේ කොහොමද කියලා විස්තර කරන්න. ඒ අනුව මට පුළුවන් වෙයි අමුද්‍රව්‍ය හොයාගන්න මේ මූලධර්ම මේ උත්තරේ දෙන්න. එමෙ නැත්තම් අපි යනවා ඊගා ප්‍රශ්න. ප්‍රශ්වාසය කරනකොට අර උඩට ආශ්වාස කරගෙන අපිට රස්නේ දැනෙනවානේ පහළට එනකොට එච්චරම රස්නේ දැනෙන්නේ නැහැ. එතෙන්දී අපි කොහොමද හිතාගන්නේ නාම රූපර කොමේක නාමයේද රූපයේද කියලා කොහොමද අපි නැවතත් ප්‍රකාශ කරොත් ආශ්වාසය මට සීතල දැනෙනවා ප්‍රශ්වාසය සීතල නෑ හරි උණුසුම හරි දැනෙනවා. එහෙම කිව්වම හරිද? ඔව් එතකොට උණුසුම අපි එකක් නෙවෙයි මේ වෙලාවේ තියෙන එකක්. උණුසුම උණුසුම බව දැන ගැනීම නාමේ ඒ තේජෝ ධාතු රූපේ. එතකොට ප්‍රසවාසයේදී උණුසුම නැති බව දැන ගැනීම නාමේ නැත්නම් සී උණුසුම සීතල බව දැන ගැනීම තමයි වෙන්නේ. සීතල නැති බව දැන ගැනීම උෂ්ණ බව දැන ගැනීම නාමේ ඒ තේජෝ ධාතුවේ භාව ප්‍රත්‍ය රූපේ. මේ දෙක දෙකක් තේරෙනවනේ. දෙක වෙන් කර ගැනීම නාමේ. නමුත් මේ මුල් වෙන රූප දෙක රූපේ. ගරුතර ස්වාමින් වහන්ස නිදිමත වැලකීමට ධර්මයේ ඇති උපදෙස් මොනවාද යයි වදාරනු මැනවි. එතකොට මේ නිදිමතේ ඉන්නේ පර්යංකේදීද සක්මනේදීද ඉදින්දා වැඩවලදීද කියලා දැනගන්න ඕනේ. ඒකට උත්තර බඳින්න. එimhe එතකොට පර්යංකේ ඉඳගෙන කොච්චර වෙලා වගේ ගියාට පස්සේද නිදිමතේ ඉඳගත්කම මම එනවා. ඔය මයික් එක දෙන්න. විනාඩි 5ක් 10ක් යනකොට ඒ විනාඩි 5ක් 10 යනකම් Tamange හිත තියෙන්නේ මූල කර්මුණේද නැත්නම් අරමුණට ඒ විනාඩි 5 10 ඇතුළත එන්නේ මේ පරියන්කේ යන්න යන්න මූල කර්මස්ථාන ගන්න පුළුවන් පහසුකම් වැඩෙනවද නැත්නම් මූල කර්මස්ථානෙන් එපා වෙලා කම්මැලි වෙලා මූල කර්මස්ථානෙන් දුරස් වෙනවා වගේ තේරෙනවා අර මේ මූලික කර්මුණේ ඉන්නවා ත්‍රිපුණමක් නැති ඉදිමත වැටෙනකොට තමයි තීරෙන්නේ නැති වෙලා කියලා හිතන්න අමාරුයි කොතනද ඉන්නේ. ඔය එතකොට බලන්න වෙනවා අපිට මේක නිදිමතක් නෙවෙයි මේක මූල කර්මස්ථානයේ නීරස වීම නිසා මූල කර්මස්ථානයේ සියුම් වීම නිසා මූල කර්මස්ථානයේ අවබෝධ කරගන්න බැරි තත්ත්වේ නිසා හිත කරෑරීමක්. නිදිමත කියලා උත්තර දුන්නොත් අපි தත්ත්වේ තේරුම් ගත්තේ නැති වෙනවා. එතකොට තමයි තේරෙනවා නම් මේ දවසින් දෙකෙන් තුනෙන් පරියන්ක වැඩි වෙන්න වැඩි වෙන්න මූල කර්මස්ථානය පිළිබඳ දැනුම වැඩි වෙන ගමන් ඇසුර වැඩි වෙන ගමන් සුවදකම වැඩි වෙන ගමන් හාදකම වැඩි වෙන ගමනොත් නිදිමත වැඩෙනවනම් මේක නිදිමතක් නොවෙන්න ඉඩ තියෙනවා. හිත සංගවි ගැනීමක් වෙන්න පුළුවන්. හිත ලීන වීමක් වෙන්න පුළුවන්. එහෙමනම් මම අර ඉස්සර ප්‍රශ්නේ කිව්වා වගේ මූල කර්මස්ථානයේ ඉස්සලා දැනෙන්නේ ගොරෝසුවට ඊට පස්සේ මූල කර්මස්ථානයේ කාලානුරූප විනාඩියෙන් දෙකෙන් තුනෙන් හතරෙන් පහෙන් මොන මොන පෙරලිය වලට යනවද මෙන්න මේ පෙරලියකුත් එක්ක තමයි මේ නිජමත රින්ගන්නේ. එතකොට Taman දවසක් දෙකක් පොත් ලැබීමක් කරොත් බුක් කීපින් එකක් කරොත් තේරුම් ගන්න පුළුවන් මේ මූල කර්මස්ථානයේ යම් යම් විපරිණාම දැකලා අඳුනගන්නේ නැති නිසා හිත සැඟවිගෙන තිනවා හිත ලීන වෙලා තිනවා අප්‍රසන්න වෙලා තිනවා අකමැති වෙලා තිනවා ඒකාකාරී වෙලා තිනවා ඒ වෙලාවේ අර රින්ගර මේක ඇත්තටම භාවනා දියුණුවක් පෙන්වන්න ගන්න. ඒක නිසා තමයි ඒ අරමුණ සියුම් වේගනේ යනකොට බූස්ටර් ඩෝස් එකක් දාලා වැඩි ශක්තියක් යොදලා වැඩි සතියකින් අවධානයෙන් හිටියොත් තව දුරටත් අරමුණේ විස්තර බලා ගන්නත් පුළුවන්. ඒ හිත මේ ශක්තිය මධිකම නිසා ලීන භාවයට යන බව වටහා ගන්න පුළුවන්. මේ දැනීමම ඉලෙක්ට්‍රික්. ඒක ලොකු වෙනසක් ඇති කරන භාවනාවක්. ඒ නිසා තනි වචනෙන් කියනවනම් කියන්න තියෙන්නේ ලෑස්තිලා යන්න. මම මේ යන්නේ ආනාපානේ හරහා ගිහිල්ලා නිින්දට වැටෙන තැනක මම මේ නිින්දට වැටෙන වෙලාව වෙනදට වඩා හොඳ සමීපව උත්සන්නව ආසන්නව ඉඳලා අල්ලා ගන්නවා කිව්වොත් ඔය නිදිමත එන්නේ ඒක දන්නවනම් ඒ මම ওই කියන එක සත්‍ය නම් ආස්වාද ප්‍රසවාස කරන වෙලාව හැම වෙලාවෙම මෙනෙහි කිරීම කරන්න. ඇතුල් වෙනවා පිට වෙනවා. ඇතුල් වෙනවා පිට වෙනවා. ඇතුල් වෙනවා පිට වෙනවා. මේක තුනී වේගන සියුම් වේගන යනවා දැන් නිදිමත කිට්ටු කරගෙන එන බවක් සේයාවක් වැටෙනවා නම් ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා ළඟ ළඟ ළඟලා මෙනෙහි කරන්න. එහෙමයි. හැබැයි මේ ඔක්කොම කරන ගමන් දැනගන්න ඕනේ මේ ලොකු මූල කර්මස්ථානයේ විපරිණාමයක් අත්දකින හිතකයි මේ නිින්ද එන්නේ. මේක නිින්ද නෙවෙයි නිසා. මේක නිින්දක් නෙවෙයි මේක හිත සැඟවි ගැනීමක් තියෙන්නේ. අර බරපතල අභ්‍යාසයකට හිත කරහරින ගතියක්. අපි දැනගන්න මේ ධර්මලාභය ගන්න ඕනේ අවශ්‍ය ශක්තිය මේකට යොදවන්න ඕනේ යොදවලා ඒ කියන්නේ වැඩිපුර ශක්තිය සතිය යොදවලා මේ අවස්ථාව අන්ධකාරයේ හිර වෙන්න දෙන්න එපා හොඳට ලයිට් එක දාලා වෙන වෙනවා වගේ අවදීන් ගියොත් මේකට මේ මේක පන්නනවයි කියලා කියන්නේ ලොකු පිම්මක් වෙනවා ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සතිය විපස්සනාවට හරවාගන්නේ කොහොමද? මට දැන් ආනාපාන සතිය විපස්සනා නොකර කරන හැටි කියලා දුන්නොත් මම කරන ප්‍රශ්නට හරවන හැටි කියලා දෙන්න. ආනාපානේ විපස්සනා නෙවෙයි කියන සැකෙන් හෝ ආනාපානේ සමථයට කරන හැටි මේ ප්‍රශ්න කරු කියලා දෙනවනම් ඒ ඒ වචන ටිකෙන් තමයි මම උත්තර දෙන්නේ. මේව නැත්තම් නිකන් භාවනා නොකරන ඕන කෙනෙකුට අහන්න පුළුවන් ප්‍රශ්න. පෑන් තියෙනවා, කොළ තියෙනවා, ඔය ලියන්න පුළුවන්. ආනාපාන සතිය කොළ පාටද? ආනාපාන සතිය මේ වැඩන්නේ ඒ නිසා දැන් තමන් කරන හැටි කියන්නේ තමයි වැටහිච්ච ආකාරය කියන්නේ ඒ වචන ටිකෙන් ඒ අත්දැකීමෙන් කියනකොට ඒක යථාවාදී උත්තරයක්. එහෙම නැත්නම් කතා කරලා ඉවරයක් නැහැ ප්‍රශ්නේ කොහෙද උත්තර කොහෙද ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ දැනට කරන ක්‍රමේ කවුරු හරි මේ සකසයිතෝ ලියන කෙනා දැනට කරන්නේ කොහොමද? මේ ටික කියනවනම් මට පුළුවන් ඒ වචන ටික යොදලා මේකට සාධනීය උත්තරයක් සපයන්න උත්සාහයක් ගත හැකි නැත්නම් මම ප්‍රශ්න කරාලු. ස්වාමීන් වහන්සේ ඒ මේ ප්‍රශ්නයට පිළිතුර ධර්මදේශනාවෙන් ලැබුණා. ඒ වුණා අපි ඊගාව නඩුවට යනවා. ඒ නඩු විසි. එහෙමයි සාන්නස්. හුස්ම රැල්ල අනුව සතර මහා භූතයන් වෙන්කර හඳුනාගන්නේ කෙසේද? එයිනුත් නාම රූප වෙන්කර හඳුනා ගන්නා හැටි පහදා දෙන්න. මට අත්දැකීම කියන්න ඕනේ. ඒකට ඒ හුස්ම රැල්ල කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? තමන් භාවනා හුස්ම රැල්ල කියලා කියන අපි මේ අල්ලපු geduru හුස්ම රැල්ලවත් කොහෙද යන්නේ? දැන් භාවනා කරපු පිරිසක් නෙමෙයි. ටිකක් ඉඳගෙන බලලා තිනවා. ඒක වැටෙන ආකාරය කියන්නේ නැත්නම් කට උත්තරේ අත්දැකීම අත්විඳීම ඒ හරහා මම අර ඉස්සර එකද වගේ මම උත්සාහ කරනවා. ඒ අනුව මොකද්ද මේ අතරමහා භූතයන් වශයෙන් නම් කරන්නේ නාම රූප කියන්නේ මොකද්ද කියලා නිසා මේ මේ ගාන ලියලා තියෙනවා ගාන සුළු කරලා නැහැ. මට ලකුණු දෙන්න බෑ. ගාන සුළු කරන හැටි ලියන්න ඕනේ. සමී ගාන ලියන්න ප්‍රමේ ලියන්න මේ ගාන මේ විදිහටයි සුළු කරන්න කියලා. කිසිම Taman අත්දැකීම නැතුව ගියාට ඉස්සරහට යන්න බෑ. මට මම හිර වෙනවා. දැන් ආශ්වාසය කරනකොට අපිට දැනෙනවනේ රස්නේ එහෙම ඉතින්දී අර වායෝ ධාතුව කියලා අපිට ගණන් ගන්න පුළුවන්නේ. අනිත් කොහොමද අනිත් ඒවා ගණන් ගන්න? කවුරුත් මොකද එපා. ඒව නෙමෙයි Taman ආස්වාද ප්‍රසාරණ වැටෙන දේ කියන්නේ. නේද කියලා මගෙන් අහන්නත් එපා ලූ ප්‍රත්‍ය දාන්නත් එපා. Taman මේක කොච්චර දෝ පැය ගණන් වාඩි වෙලා ඉඳලා තියෙනවා. ඒකෝන Taman හොඳටම ආනාපානෙ මූණිච් වෙච්ච වෙලා. මූණට මුණ දාපෙලා කොහොමද වැටේ? ඒ උණුසුම මේ සිසිල් වෙන ඒක තමයි මම ගොඩ වෙලාට බලන් ඉන්නේ. ඉතින්දී කොහොමද සතර මහා භූතයන් එතෙන්ට අපිලක් වෙනවද කියන එක තමයි. ඔය ඒ උණුසුම කියලා කියන්නේ හතර මහා භූතයන් කොටසක් නේ. ඒක එකක් පටන් අරන් තියෙනවා. ඉතින් ඒ ඒ දිගේ යනකොට යනකොට ඒක සාමාන්‍යයෙන් කියන්නේ ඒක කොටසකට තනියම ඉන්න බෑ. අනිකොල පිටිපස්සේ ඉන්නවා ඉස්සරහින් එකන පේනවා. ගොඩාක් වෙලා බලනකොට පිටිපස්සින් නැත් වේ. ඒ කියන්නේ අනිත් තුන් දෙනක් එතකොට දැන් වායෝ ධාතුව කියලා අපි හිතාගත්තා නම් ඊට පස්සේ මොකක්වත් හිතන්න බෑ. හිතන්න භාවනා කරන්න ඕනේ නෑ. භාවනා කරපෙන්න කතා කරන්නේ අත්දැකීමත් එක්ක. හිතන එක තමයි අපි මෙතෙක් කල් කරන්නේ. ඒත් ඒකෙන් කවදා නිවන් දකින්නේ නැහැ. අපට අවශ්‍ය කරලා තියෙන්නේ මේ හුස්මට පූර්ණ මුළු හදින්ම පූර්ණ ගෞරවයෙන් යුක්ත සද්ධායෙන් යුක්ත හුස්ම දිහා බලන මොකද්ද වැටෙන්නේ? ඒ වැටෙන දේ හැමදාම එකනම් ඒ අනුගිතාගේ මේ උණුසුම සිසිස කියන තේජෝ ධාතුව ඔන්න ටිකක් ප්‍රකට වෙලා තියෙනවා. කොහොමකල් බලන්න. බලනකොට ඒකේ කම්පන චංචල තියෙනවද? බර හැල්ලු ගති තියෙනවද කියලා පෙනෙයි. ඒව හිතාගෙන ගියොත් කියලා කියන්නේ තන්නේ කර භාවනා කරන නිග්‍රහය. ඒක සඳහා නෙවෙයි අපි මේ ඉස්සෝදානාල ඇවිල්ලා මේ ඇවිල්ලා කරන්නේ. ඒව පොත්වලක් තියෙනවා හිතන්න පුළුවන්. ඒව දාර්ශනික. මේ දාර්ශනික නෙවෙයි. මේක මීට වැඩිය බැහැලා වතුරට බැහැලා ගොඩ ඉඳලා පුගන්නන පාඩමක් නෙවෙයි මේ. වතුරට බැහැලා කරන දෙයක්. ඒකට ඒක දඟලන හිටු ගසාගෙන යයි. එහෙනම් වතුර බැවිලා මැරෙයි. ඒ නිසා ඔය පේන උණුසුම සිතිල සහරා තේජෝ ධාතුව කියලා අපි තේරුම් ගන්නවා. ගොඩාක් වෙලා තව බලහින්න මෙච්චරමද පේන්නේ නැත්නම් තව සාදරව බලන්න වෙනත් පේන ගති. එතකොට අපිට ඒ අනුව බලා ගන්න පුළුවන්. ඉස්සල ප්‍රශ්නෙත් අහනවා මේකෙත් අහනවා නාම රූප වෙන් කරන්නේ මොකටද කොහොමද කියලා. ඉතින් එහෙමනම් ප්‍රශ්න දෙකක් ලියන්නේ ඇයි? නෑ මම හිතුවේ ධාතු වලින් මං හරි එකට අදාළ වෙයිද කියලා. නෑ එකම වාක්‍යය අහනවා මට ආනාපානේ නාම රූප පෙන්වන්න කියලා එකම කෙනා ප්‍රශ්න දෙකක් ලියනකොට මට තේරෙන්නේ එක ප්‍රශ්නයක් අහම වැඩි. එක්කනේ. තව කෙනෙක් අහුවා නම් තව කමන්නේ ඒ මොනසට උත්තර දෙන්න පුළුවන්. එක්කනාම එකම ප්‍රශ්නේ 11 දෙක ලියනවා කිව්වට පස්සේ මට පේනවා සංවිධානයක් නැහැ කියලා. ඒ නිසා කොමඩක්වත් මම වෙලා ගන්නෑ. නමුත් ඒ එහෙම කරන්න එපා. අපි මේකේ පොඩි වෙලාවයි අපිට හම්බෙන එකදී ප්‍රයෝජනවත් එක්කට අපි යන්න ඕන. එකම දේ නැවත නැවත අහනවායි කියලා කියන්නේ මේ ඉතල උත්තර ලියපෙකට දෙවෙනි එකන දෙවෙනි උත්තරේ වගේ කියන්නේ නැතුව ලියලා තියෙනවා. හොඳයි. ගරු ස්වාමින් වහන්සේ පළතුරු බීම සීනි හකුරු විකාලයේ පාවිච්චිය කැපදැයි කරුණාකර දැනුම් දෙන්න. ඒ අර පත්‍රිකාවක් ඇති මම හැම රිට්‍රීට් එකකටම වගේ මේ ඇත්තටම සංවිධායකයන්ට යවලා තියෙනවා. එන්දි ඉස්සලා කියන්නේ කියලා තියෙනවා. ඒ පත්‍රිකාවක් තියෙනවා මේකේ. මේ මේ ඩිස්ප්ලේ කරලා තියෙනවා. ආයේ ඒක බලන්න ඒකේ මොකද්ද කියලා තියෙන කියලා හොඳට විස්තර සහිතව කියවන්න. කියවලා දැනගන්න. එතකොට මේ ප්‍රශ්න තියෙනවනම් ඒ පත්‍රිකාව විතර වෙලා නැත්නම් මෙතන අහන එක වටිනවා. එහෙම නැත්නම් අපි කරලා තියෙන්නේ මේ සීලය පිළිබඳව හෝ දෙන උපදෙස් පිළිබඳව හෝ දිනචරියාව පිළිබඳව අපි වග වෙන්න ඕනේ ඇයි මේ කට්ටියට මෙහෙම කියන්නේ කියලා. ඒකට ඒ සාමාන්‍ය පොදු සම්මතියේ තියෙන තොරතුරු අපි විස්තර කරලා කියනවා සැකයක් එක්ක කරන්න බැරි නිසා. ඒ නිසා මේ පත්‍රිකාව හොඳට කියවලා බලන්න. එතකොට ඒක හැබැයි ලෝකේ තියෙන ඔක්කොම ලියලා නෑ. මේම මෙන්න මේට අදාළ දේවල් කියලා ඒවට කියන්නේ මේ norms පෙන්ලා තියෙනවා. මෙන්න මේ මේ වත දේවල් වල ගන්න එපයි කියලා. ඒකට ලයිස්තු හදන්න බෑ මොකද දේශයෙන් දේශයට වෙනස් වෙනවා කාලෙන් කාලයට වෙනස් වෙනවා. ප්‍රධාන කියලා කියන්නේ මහා ප්‍රධාන පෙන්ලා තියෙනවා. මේ ඒ අනුව හිතලා බලලා තමයි උත්තරේ ගන්න වෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ අප දැනට කරන මේ ආනාපාන සති භාවනාව ඉදිරියට තව දුරටත් කරගෙන යාම සිදු කළ යුත්තේ කෙසේද? පහදා දෙන මෙන් ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඇත්තට මේදී අපි එච්චරම තද බල විදිහට ආනාපානට යොමු කරවන්නේ නිදර්ශනයක් විදිහට ගන්නවා. ඒක නිසා දැනට අපි කිව්වොත් සිංහල වෙදකමට ගිහිල්ලා බෙහෙත් පන්තියක් බීලා මට දිගට මේ එන්න යන්න බෑ මට කසාය ටික ලියලා දෙන්න කිව්වට කවදාකවත් වෙදෙක් දෙනවද? එහෙම සිංහල වෙදකම් නැහැ. ඊට පස්සේ ගුණාගුණ කිව්වට පස්සේ ඊගාව කසාය තුණ්ඩුවක් දෙනවා. ඒකේ ගුණාගුණ කරපස්සේ තව එකක් දෙනවා වේද පොතක් කියලා බලන්නේ මම ලියපු කසාය තුඬු කිසිම පොතක නැහැ. ඒක නිසා අපි පැත්තේ මිනිසෙක් හිටියා. ඒ මිනිසයා මේ කිතුල් ගහකට මල් මල් බෙහෙත් තිබ්බට පස්සේ හොඳට ගලන්න පටන් ගත්තා. ඉතින් මිනිසයා දවසකට උදේ ගිහලා දවස් කියලා බලන මුට්ටිය පිටලා. ඉතින් තුන් කැත්ත කැපුවා. දවලුත් යනවා උදෙත් යනවා රැත් යනවා. ඊට පස්සේ බැරි තැන මල කපාගෙන ඇවිල්ලා දුමේ එල්ල ගත්තලු. මේ ගහට නගින්න මාරුයි. ඕදිය ගලනවා මේකේ තෙලිච්ච එනවා තුන් දෙකක් තකපලවත් බේරන්න බෑ හැමදාම මොකට ගහින නගින්න බෑනේ. ඒ නිසා ගෙනල්ලා මල ඉල්ල ගත්තලු දුම් මැස්සේ කෙලිම කපන්න පුළුවන් ලිපටම. ඒ මේ අමාරුවෙන් මේ සංසාරයෙන් තු අනවණ හදපුවාම මේ බෙන්ස් කාර් ගන්න කතාව. මේ බර කරත්තයක් තියාගන්න බැරි. ඒ නිසා මම මේ ප්‍රශ්න කටු කරන දැන්නට Tamanda ආනපානෙ වැටෙන්නේ නැහැදී අපි මේ එකතුනේ එකට. එතකොට ඒ தත්ත්වයට අනුව ඊගාව පාඩම ඊගාව බෙහෙත් කසය තුඬුව උත්සාහයක් කරත හැකියි. එහෙමද ඔක්කොම දෙන්න පුළුවන් නම් ඕගොල්ලෝ හිතනවාද නිකමට හරි මේ සාහුල කුමාරයා අවුරුදු 15ක් භාවනා කරේයි කියලා. බුදුජනන්සේ ගිඩිය පිටින්ම දෙන්න තිබුණා නේ. අර කිරි දරුවා අඬ ගහන කියලා පැවිදි කරවලා. හැම උද්දෙත් බණ කියනවා හැන්දෑවෙත් බණ කියනවා එහෙම ඔක්කොම දෙන්න පුළුවන් ක්‍රමයක් නැහැ මේකේ. තියෙනවා කියලා හිතන එක ගැන ඉතින් අනුකම්පා කරන්න. නෝ කරුණාකර මට මේ ධර්මයේ ගැඹුරුයි. ඔය හිතන විදියට ඒක සුදවත් තුනක රිට්‍රීට් එකක් කරලා ආවිල ඔක්කොම ගෙදර තියාගෙන තුන් කැත්ත කපන්න බෑ. දුමේ වෙලාගෙන. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා ඉන්නවා දැනට මේ දවස් තුනේ කරනකොට ආනාපානේ වැටෙහිච්ච හැටි මෙහෙමයි කියනවා නම් නැත්නම් සතිය පිටුනට මෙහෙමයි කියනවා ඒක උදව්වක් වෙයි ඊගාව ටික හරි කතා කරා වගේ ඉස්සරහට තල්ලුවක් දාන්න. එහෙම නැතුව ප්‍රශ්න අහන්න ඇහුව ප්‍රශ්න අහන්න අයිතියක් තියෙනවා. මොකද හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න දන්නේ අපි සරුවච්ච නැහැ. සරුවච්ච වුණත් දීලා නැහැ උත්තර. පින්වත් ස්වාමින් වහන්සේ යම් අරමුණක සතිය පැවැත්වීමට ඉන්ද්‍රිය ධර්ම වර්ධනය වී තිබිය යුතුය. පහදා දෙනමෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ පළවෙනි ප්‍රකාශයේ කාගේ කද්දේ. ඒ කියන්නේ යම් ආරමුණක් මත සතිය පිටුන ඉන්ද්‍රිය ධර්ම වැඩි තිබිය යුතුයි කියන එක ඒක මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් ගත් එකක්ද කොහෙන් ගත් එකක්ද කියලා ඒක සාධාරණම් තමයි දෙවෙනි කොටස ගන්න ඒ ප්‍රකාශය කාගේ ප්‍රකාශයක්ද කියලා දන්නේ නැතුව අමාරු කියන්නේ. ඔබ සත්‍ය සම්පදයන් සූත්‍රයේ කෙලින්ම සරුවචනස කියනවා. සති සම්පදයෙන් පටන් ගන්න ඒකෙන් ඉන්ද්‍රිය භාවනා හැදෙනවා කියන්නේ. සති සම්පජාඤ්ඤේ ඉඳලා ඉන්දියාවට යන්න ඉන්ද්‍ර භාවනාවට දාන්න නෑ මේක මේක මයිකේට කතා කරන්න සාමින්හස මට දැනගන්න අවශ්‍ය වුණේ ඒක ඉන්ද්‍රිය ධර්ම වර්ධනය විලා තිබිය යුතුද කියන එක සතිය දිනු කරගන්න ඒක නෙවෙයි ඇහෙන්නේ මේ ප්‍රශ්නේ බයක් කියන එක ඒක අකුරක් අඩු ඒකයි ප්‍රශ්නේ මොකක්ද අකුර යුතුය නෙවෙයි යුතුද කියලා යුතුද ආයෙත් කියවන්නක ප්‍රශ්නේ එතකොට අපි පින්වත් ස්වාමීන් වහන්සේ යම් අරමුණක සතිය පැවැත්වීමට ඉන්ද්‍රිය ධර්ම වර්ධනය වී තිබිය යුතුය යුතුයද කියමු දෙවෙනි වාක්‍යය කියන්නේ පහදා දෙනමෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඒකට උත්තර දෙකක් තියෙනවා ඉන්ද්‍රිය ධර්ම වලින් පටන් ගන්න සතියට යන්න පුළුවන් සතිය ඉඳලා ඉන්ද්‍රිය ධර්ම වලට යන්න පුළුවන් මේවා ප්‍රත්‍යুৎපන්න ධර්ම අපි දන්නේ එකයි ඊට පස්සේ අපි ඒක ප්‍රශ්නයක් කරගන්නවා ධර්මයේ ඕන දැනක පටන් ඕන තැනකට යන්න පුළුවන්. අපේ පටු දැනුම කියලා කියන්නේ අපි දන්න එක එකයි දන්නේ අපි ඊට පස්සේ ඒකට හරියට මහන්සි වෙනවා හරියට අනවශ්‍ය විදිහට යෙදෙනවා හරි ඊගා වචනේ ඇහෙනකන් අනේ හොඳට මතක තියාගන්න සතියෙන් ඉන්දිය ධර්ම වලින් විතරයි සතියට යන්න පුළුවන් කියන හිතේ වැටුණා නම් ඒක හිතට වැදුණා නම් සතිය හරහා ඉන්දිය ධර්ම යන්න පුළුවන් කියන වචනේ ඇහෙන්නෙත් නෑ අපිට ඒක බ්ලැන්ක් යනවා අපේ හිතේ තරම්ම චපලයි. අපේ හිතේ තරම්ම වංචනිකයි. අපේ හිතේ තරම්ම මායාකාරී. අපි අදාහගත්තොත් ඉන් පිට කියන දේවල් අපිට ඇහෙන්නේ නැහැ. ওই නාකි මිනිස්සු ගෙවල් ඉන්නකොට කොයිද මට ඇහුණා කියලා කතාවක් යනවා. ඒ මොකද ගෙදර ගෑණි එපා වෙලා. ඒ ගෑණි මොනවා කිව්වත් ඇහෙන්නේ නැහැ. ඈ මට ඇහුණා ඒ මේ නොදකින් ඔබතන් කියලා තියෙන ඉතින් ඒ द्वේෂය ආවට පස්සේ මොනවා කිව්වත් එපා වෙනවා. කියන්නේ නැතුව නෙවෙයි. කියනවා ඒ මාසේ නිකම් මට ඇහුණා. ඈ කැඩෙන දී කිය හැටි එහෙම තමයි. ඒ නිසා මේක ප්‍රත්‍යুৎপন্ন ධර්මයක් තියෙනවා. සතියෙන් ඉන්දිය භාවනාවට යන්න පුළුවන්. ඉන්දිය භාවනාව සතියට යන්න පුළුවන්. අපි හිතාන ඉන්න විදිය ඔය මං හිතන මේ කොටකටේ ගුරුරුනේ දින්නේ මේකේ. ස්ටාෆ් වල වැඩ කරපු කටේ ඕගොල්ලෝ උගන්වලා තියෙන්නේ ලීනියර් සිස්ටම් එක. ඕගොල්ලෝ හිත කරප්ටඩ්. ඕගොල්ලෝ බර ගාන ළමයි කරප් කරපු જાතිය. බුදුහාමුදුරුවෝ කවදාකවත් ලීනියර් සිස්ටම් එකට ඉගැන්වුවේ නැහැ. ලීනියර් සිස්ටම් එකේ සත්‍ය සත්‍යක් නැහැ. අපේ අධ්‍යාපන ක්‍රමය රීකී අධ්‍යාපන ක්‍රමයක්. හැමදාම වමේ සිට දකුණට අකුරු ලියනවා. කොච්චර අපේ හිත හැපිගසලා කුරුවල් කරනවද කියලා කියනවනම් අන්තිමට බුද්ධ ධර්මයේ තේරෙන්නේ නැහැ. හැම එකකින්ම හැම එකක්ම ඇති වෙන්න පුළුවන්. ඕනේ අකුසලයෙන් කුසලයක් එන්න පුළුවන්. ඕනේ කුසලයෙන් අකුසලයක් එන්න පුළුවන්. ඒක නිසා අර ධර්මයට හෝ සදාචාරයට හෝ මොන හරි විදිහකට මෙට්ට ඇහි වුණාට පස්සේ හිත කොච්චර වැක්කිරුවත් ඇහෙන්නේ නැහැ. මම මෙහෙ එනකම් ඇවිල්ලා ලොකු සංසයට හුඟකම් දෙනකම් මම දැනගෙන හිටියේ නැහැ. සතිය හරහා ඉන්ද්‍රිය භාවනාවට යන්න පුළුවන් ක්‍රමයක්. මම හිතුවේ ඉන්ද්‍රිය භාවනාව හරහා පමණයි, සීලය හරහා පමණයි සතියට යන්න පුළුවන් කියලා. හැබැයි මම කරලා තිබුණේ අනිත් පැත්ත. ඉතින් අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රය මේ සති සම්පජඤ්ඤ සූත්‍රය කියවලා බලන්න. ඒකේ සරුවචනසේ කියන මොන්නම සුදුකම නැහැ කෙලින්ම සතියෙන් පටන් අරගනින්. ඒක උඹට ලැජ්ජාව, ලැජ්ජ බය, ඉන්දිය භාවනා සීලේ එනවා. එනිසා මේක දෙපැත්තක් හැම වෙලාවෙම ඕනෙම ධර්මකින් ඕනෙම ධර්මයක් ලෝකේ පහළ වෙන්න පුළුවන්. ඒකට මෑතක දිවාගත තියරිකට කියන්නේ කැහොස් තියරි, ෆ්‍රැක්ෂනිසම්. ඒක කියන්නේ anything can happen out of anything. එතකොට අපි හිතාගෙන තියෙන මූලධර්ම සේරම පචයි. අපි දිනු කරලා තියෙන හැම සමීකරණයක බොරු කරලා ඉවරයි. එනකොට කළු ලෑලි වල තාම කොච්චර පොඩි උන්ට පච උගන්වනවා. දවසකට කොච්චර පන්තියක උගන්වගෙන මේකම කියපන් විභාගෙට ඒතර අපිට ලකුණු හම්බ වෙනවා කියලා අර කන්ඩිෂන් කරනවාද කිව්වොත් ලකුණු දීලා පාස් කරනවා කියලා කියන්නේ පිස්සේ මැට් එක හදන්නේ. උගේ කිසියම් දැනුමකට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා දරුවෝ හරි වෛර කරනවාද මේ ගුරුවරුන්ට. බලක් ගන්න බෑ. පොඩි ඥානෙට තේරෙන නිසා අපි කවදද ඩිකන්ඩිෂන් වෙන්නේ. අපි කවදද මේ අන්ලර්නින් process එකට යන්නේ බුදුහමරෝ පිළිගන්න අපි දන්න ඔක්කොම බොරු. බොරු කියලා කියන්නේ ඒකට සම්පූර්ණ වෙන පැත්තක් තියෙනවා. විද්‍යාව දැන් අවුරුදු 1 50කට පස්සේ දැන් කියනවා 250කට පස්සේ අර කියපු ඔක්කොම පච කියලා. ඒව පන්ති කාමරවල තාම කියන්නේ නැහැ. පන්ති කාමරවල ඒක නිකන් බොරුව වනාගෙන අරගෙන යනවා. ඒ නිසා ඉන්දිය ධර්ම හරහා ඉන්දිය බාහමේ සාමේ සංවරය හරහා සතියට යන්නත් පුළුවන් සතිය හරහා ඉන්දිය සංවරයට යන්නත් පුළුවන් ඒ නිසා මේ වැඩ පිළිවෙල දෙකටම මූලික සුසුකම් මොකක්වත් ඕනකමක් නැහැ. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය ප්‍රගුණ කිරීමෙන් පසු විදර්ශනා වඩන්නේ කෙසේද? ඒකට ආනාපාන සතිය ඉස්සල්ලා දහලා දුන්න ප්‍රශ්න ප්‍රගුණ කරපු ප්‍රගුණ කරපු හැටි කියන්න මට ඒක දිගේ තමයි මම උත්තර දෙන්නේ. එහෙම නැතුව මේ කිසිම භාවනා නොකර අහන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයිවා. මෙහෙට ඉන්නේ ඉස්සලත් ඇසියෝ මේ වගේ ප්‍රශ්න වලට මම වෙලා ගන්නෑ. මේවා නිකන් මේ මේ ඔළුව කරකරන ප්‍රශ්න. තමන්ගේ තමන්ගේ භාවනා අධ්‍යක්ීම යොමු කරලා දෙන ඕජාව සහිත ප්‍රශ්න නම් ආයෙ උත්තර දෙන්නත් ආසයි. උත්තර යොමුවක් තියෙනවා. නැත්නම් ඔය ප්‍රගුණ ආනපන සති කියන එක මම හිතනවා මම ප්‍රශ්න කරනවා. ප්‍රගුණ කරා කියන එක ප්‍රශ්න කරනවා. විපස්සනාට නංගනවා කියන මේ ප්‍රශ්න තුනට අර්ථකථනය දෙන්නේ. එතකොට මම හිතනවා සාකච්ඡාවට ඇති වෙන්න කරුණු ලැබෙයි. එහෙම නැත්නම් ඕන තරම් ඔය ප්‍රශ්න හිතන්න පුළුවන්. නමුත් කිසි තැනකට යොමු කරවන්නේ. ඒ ප්‍රශ්න ප්‍රායෝගික නෑ. ප්‍රායෝගික වෙන්න තමන්ගේ අත්දැකීම තමන් ඒකට වග වෙච්ච හැටි අත්දැකපු හැටි ලියන්නේ නැතුව අහන ප්‍රශ්න නිකන් අහසෙන් එන ප්‍රශ්න. ඒ නිසා මේ ප්‍රශ්න කරු දැනගන්න කැමති නම් ආනාපාන සතිය ප්‍රගුණ කරනවා කියන එක විශේෂයෙන්ම Taman ගැද්දැකීමට සාපේක්ෂව කිව්වොත් මම හිතනවා සාකච්ඡා කරන තරම් පදනමක් තියෙනවා කියලා. එලි කරන්න කැමති නැත්නම් දැනගන්න ඊතරතුරු නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරුතර ස්වාමීන් වහන්සේ ආහාර ප්‍රත්‍යවේක්ෂා කිරීම පිළිබඳ ආදුනිකයන් දැනුවත් කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එය කිරීමෙන් අප අවබෝධ කරගත යුත්තේ කුමක්ද? අපි ගිය පාර එකක් තොරතුරක් හොයලා දුන්නා. මේ මොකද්ද මට මතක නැහැ ප්‍රශ්නේ ගිය පාර වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා ඒක අරවින්ද ගාව ඇති මේකත් මම මේ පොතින් උත්තරයක් දෙන්න හදන්නේ. ඒක තිබුණේ උපසම්පදා සීලේ පොතේ ප්‍රතිවේක්ෂාව සම්බන්ධව. ඒගොම ගිය පාර ධම්රිවේකේදී ඔය කියන ප්‍රශ්නේ හොඳට විස්තර සහිතව සාකච්ඡා වුණා. ඒක අරුණතුංග මහත්තයා මේ වෙනකොටත් මුද්‍රණය හෙලි කරලා තිනවා මේ වෙබ් එකට දාලා තිනවා ඒ නිසා අන්තිමට කරපු ධම්ම විවේකයේ දේශනෙට හුඟම් දෙන්න මම හිතනවා අත වැඩියෙන් තොරතුරු තියෙනවා එකේ කියලා. ඒ නිසා මම මේ වෙලාවයකට වෙලා ගන්නෑ මේ තොරතුරු දෙක දෙනවා මෙන්න මේ මේ ක්‍රමයට ඔය තියෙන අවශ්‍යතාවය සපුරගන්නේ කියලා. ස්වාමින් වහන්සේ සෝවාන් වූ අයෙක් එය හඳුනාගන්නේ කෙසේද? මේකට කියන්නේ බඩගින්න ඉන්න මිනිස්සෙක් බත් කාලා මට දැන් බත් ඇති කියලා අඳුනගන්නේ කොහොමද? තුවාලයක් තියෙන මිනිස්සෙක් වෙදකම් කරලා දැන් වෙදකම් කරා ඇති කියලා තේරුම් ගන්නේ කොහොමද? පිපාසයේ තියෙන කෙනෙක් වතුර බීලා දැම්මට වතුර ඇති කියලා තේරුම් ගන්නේ කොහොමද? ඒකට දෙවන්නේක් ඕනේ මට පිපාසයක් තිබුණා වතුර තිබුණා දැන් බිව දැන් ඇති. බඩගින්නක් තිබුණා බත් එකක් හම්බුණා දැන් ඇති. තුවාලයක් තිබුණා සනීප කරා දැන් තුවාලය ඉවරයි. ඉතින් ඊට පස්සේ වෙදකම් කරන්න ඕනේ නැහැ. වගේ ඒ මේ උදසන තුනෙන් තමන්ට කරගත හැකි නිසා වෙච්ච නැති අදාහු නැති කෙනෙක් පිළිබඳව මේ අහන ප්‍රශ්නවලදී උත්තරයෙන් සතුරු කරන්න බෑ අපිට උපමා රූපකයකින් කියලා වෙනවා. මෙන්න මේ විදිහට හිතාගන්න වේදනාවක් තියෙන මනුස්සයා දන්නවා කකුලේ අමාරුව තුවාලේ තුවාලේ සනිපුණාට පස්සේ කොහොමද දන්නේ සනිපුණා කියලා. පිපාසයේ තියෙනකන් තැවෙනවා. පිපාසී වුණායි කියලා දන්නේ කොහොමද? බඩගින්නකින් තැවෙනවා. ඇති වෙන්න බත් කන්න දුන්නා පස්සේ දැන් මට ඇති කියලා කොහොමද දන්නේ? එච්චරම තමයි. කෙලස් තැවිල්ලටත් ඒකමයි කියන්නේ. ගරු ස්වාමින් වහන්ස සක්මනේදී වම දකුණ ඊට පසුව එසවීම තැබීම සැහැල්ලු බරගති යන විවිධාකාර ස්පර්ශයන් කුඩා අණු කුඩා වැලි කැටවල දැනෙන තරමට ස්පර්ශයන් දැනේ ස්පර්ශය ඇතිවන වේගයෙන්ම ගෙවි යන බව ඇතිවීමට වඩා ගෙවි පැහැදිලිවම පෙනේ පරයන්කයේදී ආනාපාන සතියේ ගෙවී යාම ආනාපානයේ ගෙවී යාම ශබ්ද වේදනා සිතිවිලි ආවත් ඉක්මනින්ම ගෙවන් වීම වඩාත් පැහැදිලිව දැනේ. සුතමය ලෙස මූර්තය හා අමූර්තය දැකීම යන්න දේශනාවලදී අසා ඇත. මේ දෙක අතර සම්බන්ධයක් ඇතැයි හැඟේ. කරුණාකර මෙය පැහැදිලි කර දෙන මෙන් ඊතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. එතකොට කාටරි කියන්න පුළුවන් නම් මේ පය තබන වෙලාවේදී මතුවෙන මතුවෙන නැත්නම් විස්තර සහිතව මතුවෙන ඒ සියලු දැනීම් සම්පූර්ණ ගෙවෙන්න එපා ඊගාව දැනුම එනකොට. එතයි එනවයි කියලා කියන්නේ ඒ තරම් ගෙවෙනවයි කියන එකයි. ආශ්‍රද ප්‍රසවාසයේත් හැම විස්තරම උච්ඡන්නව ආසන්නව බැලුවොත් පේනවා එකක්වත් ඉතුරු වෙන්නේ ඔක්කොම යනවා. ඉතින් එතකොට පේනවා අපි මෙතෙක් කල මේක දැක්කේ නෑ මෙච්චර විශ්තර බැලුපු නැති නිසා. විශ්තර බැලුවොත් ගොඩාක් වැඩ පිළිවෙලක් කරනවා කියලා කියන්නේ ඒක හා සමාන ඇතිවීම සහ ඒ හා සමාන නැතිවීම පේනවා. මේකේ හිත පැහැර ගන්න දේ හිත වදින දේ තමයි මේ නැතිවීම දකින්න එක. මොකද අපි ඇතිවීම දැකීමට හිත හුරු කරලා තියෙනවා. බොහොම හොඳයි, බොහොම මංගලයි, බොහොම වටින දෙයක්. නමුත් නැතිවීම දකින්න එක අපි දැක්කේ මේ දෙකල් කාලකන්ණි ගමක්, මුස්පේන්තුවක්, විනාශයක්, උච්ඡේදයක් කියලා. භාවනා කරන යනකොට ඒක නොදැක්ක බැරුව යනවා. අර මෙතෙකන් නොදකපු බ්ලැක් හෝල් එක පේනවා. අන්ධ බින්දුව පේනවා. එතකොට පේන්න පටන් අර ගන්නවා අපි මෙතෙක් කල් දැකලා තියෙනවා හැම එකක්ම අර්ධ දැනුමක් තිබිලා තියෙනවා. කිසිම වෙලාවක අපි යමක මරණාසන්නයක් නැතිවීමක් විනාශයක් නොදකින සිද්ධාර්ථ කුමාරට අර හතර පෙර නිමිති නොපෙන්නන ජාජ දහනියක් මවාගෙන ඉඳලා තියෙනවා. දුප්පතුන් නැති ලෝකයක්ම වාගෙන ඉඳලා තියෙනවා. නමුත් ඒක કૃතිම දෙයක්. ඒ ඒ සිද්ධාර්ථ කුමාරගේ මනාපෙට ඉති ගමම්ම ලෙඩෙක් දැක්කම මහල්ලෙක් දැක්ක මල කඩක් දැක්කා පැවිද්දෙක් දැක්කා. ඒක නිමිත්තක් වුණා. ඒ මොකද මෙතෙක්කල් පෙන්නපු නැති නිසා. ඒ වගේ තමයි භාවනා කරනකොට ඒවා නිමිති වශයෙන් පේන්නේ අපි මෙතෙක්කල් ඒවා නොදකින්නයි හිත හදාන දේ. ඒවා දැකීම කාලකන්නිකම. ඒවා දැකීම මුස්පේන්තුවක්. ඒවා දැකීම වැරද්දක්. ඒක දැකීම ඇබැග්ගයක් කියලා හිතාගන්න. භාවනාදී මේක බලන්න ගියාම ඒක විශේෂයෙන් පේනවා. ඒකෝට දන්නවා මේ දකින දකින්ට නිවනට කිට්ටු කරනවා. අමෘතයට කිට්ටු කරනවා. අමෘතයට කිට්ටු කරන්නේ මෘතේ දැකීම හරහා. නාස්ති වීම විනාශ වීම දැකීම හරහා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ ලෝකේ ඔක්කොමලා මේ ලෝකේ වර්ධනය කරන්න, දියුණු කරන්න කැමතියි. නමුත් මේ දියුණුවේ අවසානයේ ඉතුරු වෙන්නේ සෝන්කොත් ටිකක් විතරයි. සුසාන වර්ධනයක් විතරයි ඔක්කොමලා තටමලා ඉවර කරන්නේ. ලෝක වර්ධනය කියලා කියන්නේ සුසාන වර්ධනයක්. නිසා තටමන ඔක්කොමල නිසා තමයි මේ සෝහන් කොද්දිත් වෙලා තියෙනින් එහාට මොකක්වත් වෙන්නේ ඒක නිසා මරණ බව දැනගෙන මැරෙන්න ඉස්සලා මරණය පිළිබඳ සිහිපත් කරනෝනේ මනසට ආයේ මේ සුසානෙට එන්න ඕනකමක් වෙන්නේ නැහැ. තටා කියලා යන්න පුළුවන්. ගිහිල්ලා ඉන්යන් නෙවෙයි යන්යන් කියලාම යන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ අනිත්‍ය මෙනෙහි කිරීම වරහන් ඇතුළේ තියෙනවා දෙතිස් කුණපයන් අනිත්‍ය බව කෙසේ කළ යුතුද අපි මේ වැඩමුළුවට අපි කළ යුතු දේ කියලා තියෙනවා. දැන් මේ යන්න හදලා වෙන වෙන දේවල් දාගන්න එපා. මෙතන කියලා තියෙන්නේ වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දැනගන්න. තෙසිස් කුණ භාවනා කරන වැඩමුළුවක් නෙවෙයි මේක. අනිත් එක එක්කෙනෙකුට මේක තමාට රසවත් වෙන්න පුළුවන්. නමුත් පිළිසකට උත්තර දෙනකොට අනිත් ඔක්කොමලගේ අදහස ඉඳපු ගම සතිය පැත්තක දාලා දැන් අනිත්‍යයට යන්න හදනවා. ඒකට ගියොත් මමයි වැරදිකාරයා. මොකද ඕන කෙනෙකුට ප්‍රශ්න අහන්න අයිතියක් තියෙනවා. උත්තර දෙන එක පිරිසට සාමූහික වශයෙන් ප්‍රයත්න ප්‍රගතියක් පෙන්වන මිසක් මේක එක තැන් වලට යොදන්න ගියාම මම මේ ඒ වගේ ප්‍රශ්න වලට එච්චර උඩගෙඩි දෙන්න යන්නේ සමහර විටක බණ කියනකොට අදාළ කර්ම මතු වුණොත් කියන වෙලාවල් තියෙනවා. නමුත් මේ වැඩමුළුවේදී අපිට කියන්න ඕනේ නැහැ මේ වෙලාවේදී ඒක සම්පූර්ණ විතර ගත්තොත් අවධානය පිටපොට යන නිසා මේ ප්‍රශ්නේ මම බැහැර දානවා. බැහැර කරනවා. පින්වත් ස්වාමින් වහන්සේ ආනාපාන සතිය භාවනාව තුළින් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව පිළිබඳ මානසිකාර්ය පැවැත්වීම කෙටියෙන් පහදා දෙනමෙන් ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඇත්තට මේක සාධාරණ ප්‍රශ්නයක්. කෙටියෙන් කරන්න බෑ. එහෙම අපිට අවශ්‍ය කරලා තියෙන මේක තියෙන එකත් තව විස්තර කරලා බලා ගන්නක හිතවද ගන්න. නිසා කාට හරි අවශ්‍ය නම් මේ වෙනකොට ආනාපාන සති සූත්‍රය පිළිබඳවම අවස්ථා තුනකදී බණ කියලා තියෙනවා. ඒ හැම එකේම හරියටම කියනවා මෙතෙන් යනකම් කායනුපස්සනාව, මෙතෙන් පස්සේ වේදනානුපස්සනාව, මේක චිත්තානුපස්සනාව කියලා ඒ ආනාපාන සති සූත්‍රයේ ਸਰුවචංශය බෙදලා තියෙන විදිහේ පෙන්නලා තියෙනවා. ඒ නිසා ඊවසලා ඒ දීර්ඝ විස්තරය අහන්න එතකොට තේරුම් ගන්න පුළුවන්. මොකද කෙටියෙන් දැනගත්තයි කියලා යනකොට මරණ සාති කියලියන්නේ. අහවලා මැරුණා. එයා හතර සතිපට්ඨානේ වඩලා තිබුණයි කියලා ලියලා වැඩක් නැහැ. ඒක නෙවෙයි ඕන කරලා තියෙන්නේ. දන්න ටික හරි කමන්නේ අත්දකින්න එකයි. ඒ නිසා කෙටි කරනවට වැඩිය අපේ තියෙන ක්‍රමයේ හැටි අපිට ඕන කරලා තියෙන මේක විස්තර වශයෙන් ටික ටික සම්බන්ධ කරගන්න එක. ඒ නිසා ආනාපාන සති සූත්‍රය අරවින්දට කිව්වොත් සමහර විටක ඒ අවශ්‍ය කෙනෙකුට දෙන්න පුළුවන් නැත්නම් වෙබ්සයිට් එකෙත් ගන්න පුළුවන්. ස්වාමින් වහන්සේ යමෙක් සමාධියක් ලැබුවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එය ඔහුට හෝ ඇයට දැනෙන්නේ කෙසේද? මේකට අපි අද කතා කරපු පරිඋත්ථාන මේ කෙලෙස් තමයි සමාධියට බාධා. පරිඋත්ථාන කෙලෙස් නැත්තම් ඒක ඉන්නේ ඉන්නේ සමාධිය වැඩේ. නීවරණ නැත්තම් ඒක බුදුහාමුදුරු සමාධියක් විදිහට තමයි පෙන්ලා තියෙන්නේ. ඒක නිසා නිවන හඳුනාගෙන ඒ නිවර්ණයන්ගෙන් දුරු වීම සඳහා ඉවත් වීම සඳහා ගන්න ප්‍රයත්න තමයි සමත අනුග්‍රහිතේ සමත සමාරමත භාවනාව කියන්නේ. ඉතින් නිවන හඳුනාගෙන ඒ ටිකේ නැති භාවය සමතය කියලා සමාධි කියලා ආරක්ෂාකාරියෝ කියන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ භාවනා යෝගියෙකුට අවශ්‍ය සප්පාය කරුණු නවක යෝගීන්ට සරලව පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඇත්තම සප්පාය කරන පිළිබඳව ගොඩක් විචාර කරන්නේ සමත යෝගාවචරයෙන්ඩයි විපස්සනා යෝගාවචරයට කියලා තියෙන්නේ තියෙන තනින් පටන් ගන්න. ඉතින් ඒකකොට සප්පාය කරනු හඳුල්ලා දුන්නොත් වෙන්නේ ඒක නෑ මේක බෑ මේක තියෙනවා මේක නෑ කියලා නොකරන්න බලනවා. මට අවශ්‍ය කෙනේ සප්පාය කරුණ නැහැ. ඒක ඉතින් මෛත්‍රී බුදුහාම වෙනකන් හරි ඉඳී. මේකෙදි කියලා තියෙන්නේ උල්ලේ හරි කමන්නේ පිළේ හරි කමන්නේ ඉන්න බව දැනගනින් සප්පාය ගන්න පස්සේ හරියයි. හරියේ නැතත් මේක වරදින්නේ නැහැ ඒ නිසා නොකරන වෙදකමට කෝඳුරු තෙල් කරලා 7යි 7යි ඕනයි කියලා කතාවක් තියෙනවා. ඒ නිසාම මේවා විපස්සනා භාවනා වැඩමුළු කියලා මුලින්ම සඳහන් කරගන්න. නැත්නම් බබාලට නෙස්ට්‍රමෝල් ඕනේද, ඇන්කර් ඕනේද කිරිපොණ්ඩයි හිට වෙන්නේ. අරක නෑ මේක නෑ. ඔය හැම කාරණාවකින් තියෙන්නේ නෑ බෑ කියන කරුණ. බුදුරජාණන් වහන්සේගේ විපස්සනා කරන්නේ ඇති හැකි සංඥාව. මේත් ඇති බුද්ධෝත්පාද කාලේ ලැබිලා තියෙන අති දුර්ලභයි. මනුස්සාත්ම භාවය ලැබෙන අන්තිම දුර්ලභයි. අනික් කරුණු ඔය ටික ඔක්කොම තියෙනවා. ඒ නිසා කරගෙන කරගෙන යනකොට සප්පයි ගන්න නරක දෙයක් නෙමෙයි ඒක මේකේ මේ මොනවාද විසුද්ධි මාර්ගය තමයි ඇත්තටම ගොනු කරලා තියෙන්නේ. නමුත් ඒක දීපු ගමන් ඒක මානව අයිතිවාසිකම් සඳහා හටනක් කරන්න පටන් ගන්නේ මට අරක නෑ ඒ නිසා භාවනා කරන්න බෑ. මේක නෑ භාවනා කරන්න බෑ. එතනට අඳින්න අනන්දින්න මිලට ඇහැට උලක් ගන්නවා වගේ චරිචුරුව වැඩි වෙයි. ඒ නිසා මම ඒවා එන ක්‍රම ඔක්කොම පැත්තකට දාලා තියෙනවා. කෙලින් කියලා තියෙන්නේ මේ දීලා තියෙන මේ දීලා තියෙන කරගෙන යන්න කියලා. මම නැවතත් කියනවා ඒක වළංගනදී ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මේ වෙලාවේ ඒක දාන්න හොඳ නෑ. දැම්මොත් ඔය තුවාල ආයෙ ඉද්දෙන්න පටන් ගන්නවා. දැන් සනීපයක නැණේක කොහොම තනිපෙච්චා. ස්වාමින් වහන්ස භාවනාවේදී සිතට එන කටුක වේදනාකාරී සිතිවිලි යටපත් කරගන්නා ආකාරය ගැන උපදෙසක් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒවා අමතක කරන්න යනුවෙන් උපදෙස් ලැබුණද එසේ කිරීම අපහසු කාර්යයක් බව ගෞරව පූර්වකව සඳහන් කරමි. නෑ ඇත්තට හිතවිලි අමතක කරන්න කියලා කියනවනම් ඒ හිතවිල්ල තියෙන භයානකම දන්නේ නැතුව කරන උපදේශයක්. හිතවිලි කවදාකවත් අමතක කරන්න ඉඩ තියලා නෙවෙයි ඉන්නේ තලාගෙන ඔබාගෙන. ඒක නිසා මතක තියන්න භාවනා කෙරුවොත් විතරයි හිතේ කටුක හිතිරෙන බව දන්නේ. නැත්තම් gedara dura ඉනකොට භාවනා කරනක නැති වෙලාවේ හිතවිලි නැති එක නෙවෙයි වෙලා තියෙන්නේ. අපි ඒක ආපුවම හිත කොහරි දාලා හිත නන්නතර කරගෙන නිකන් එනවා. නිසා භාවනා කරන හම්බ වෙනවා පළවෙනිම සත්‍ය තමයි දුක්ඛ සත්‍ය. ওই දුක්ඛ සත්‍ය පෙන්වන්න හැටි. භාවනා කරන කියලා Taman දිහා බැලුවට පස්සේ මොන්නම මේ ලස්සන දෙයක්වත් සුභ සුඛ දේවල් නෙමෙයි දකින්නම් වෙන දුක්ඛ සත්‍යය. ඉතින් මේ කටුක බව යටපත් කරන්නයි අපි ගෙදර භාවනා නොකර ටෙලිවිෂන් බල බල ඉන්නේ. මෙහාට පස්සේ ගෙලින්ම මුහුණ දෙනවා. ඒක මේ අමතක කරන්න යන්නේ. අමතක කළා කවදාකවත් කරන්න බෑ. මේක කටුකමයි මේක වදයක්මයි මේක කිසිම චිත්තක්ෂණයක ඉසුබුලන්න තරම්වත් ඉද දෙන එකක් නෙවෙයි. ඉතින් මේ හිත මේ වගේ හිතවිලි ඇති කරන හිත තමගේ සුභ සිද්ධිය සඳහා තියෙන එකක් කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හිත සැලසුම් කරලා න්‍යාය පත්‍රයකට වැඩ කරන අපිට සැප දෙන්නේ කියලා හිතන්න පුළුවන්. එක චිත්තක්ෂණයක් දෙන්න. එක චිත්තක්ෂණයක් දෙන්න. ඒක දෙන්නෙම කඤ්ඤම් මරඤ්ඤම් කපඤ්ඤම් කියලා කැත්ත උඩ තියාගත්ත මාළු කෑල්ල වගේ තියාගෙන ඉන්නේ. අපි ඒ හිතත් එක තමයි බුදියන්නේ. ඒ හිතත් එක තමයි කන්නේ, බොන්නේ, සැප දෙන්න හදන්නේ. මේක අපාහරය ගුණ දන්නේ නැති එක. ඒක දැනගත්ත දවසේ හිතෙනවා අනේ ප්‍රේමයෙන් වැඩුවේ මේ පුතා නොයදෝ කියලා මේ හිත තමයි හැදුවේ. ඔන්න මිනිහ අපිට අපතට දෙන දේ. ඕක මරණ චිත්තක්ෂණේ දැක්කට පස්සේ මරණ වෙලාවේදී දැකපුවාම මම මෙතෙක්කල් පණ එපා කියන ඕවර්ටයිම් කරගෙන රට රාජ්‍ය අතහැරලා ගිහිල්ලා හැදුවේ මේක නේද? මෙයා මට මොනවද ආපහු දෙන්නේ? හරියට මනමේ කුමාරයට මනමේ කුමාරි කඩුව දෙන්නේ. වැද්දට. එච්චරම තමයි. අපේ හිතත් එච්චරයි. අන්තිම චපලයි. මෙවැනි අමන ගති ඇති මෙවැනි අඟනන් මවැනි යන්නට කුමන සරණද කියලා වැඩි නායක ගියා. ඒ ටික තමයි භාවනා කරපේකන තමන්ගේ හිත ගැන කියන්නේ. ඉතින් අනුන්ගේ හිතක් ගැන අපි කොහොමද විශ්වාස කරන්නේ? හිතක් හැදුවොත් කක්කා. එච්චරයි. බුදුරජාණන්සේ කියන සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. ඔගොල්ලෝ දන්නේ ඉව නෙවුව. මොනද සංස්කාර කියලා කියන්නේ හිත හදන දෙයක්. කවදාකවත් සැපේලොන දෙයක් හදන්නේ දන්නේත් නැහැ යා. ඉතින් මේක දැක්කහම කරදර වෙන්න එපා. මෙතෙක් කලුත් අපි හිටියා. ඒක නිසා අමතක කරන්න ගන්න එපා. ඒක කවදාකවත් හරියන්නේ නැහැ. සර්පේකට වැඩ කරන්න කියලා සර්පෙත් එක්ක කිරිපෝල බෑ. මෙන්න ඉඩ ආහපු ගමන් එයා අපිට වද දෙන්න ඇති. අපිව පෙළන ඇති. අපිව තවන ඇති. සාරිපුත්තු සාන්තිය තඳා ගත්තා නම් පෙළන ගතිය සහ තවන ගතිය නැති චිත්තක්ෂණයක් නැහැ. හිතවිලි මාර්ගයෙන් හෝ වේදනා මාර්ගයෙන් හෝ පස්මේ ආවේග මාර්ගයෙන් හෝ කොයි වෙලාවෙත් තව තව කොයි වෙලාවෙත් පෙළ පෙළ තියන නිසා සංසාරයට එන්නේ ඔන්නෝව කන්න තමයි ආයෙත් එනවනම් එන්නේ ඕවා කණ්ඩායි ඒ නිසා මේ කෑව ඇති දැන් කෑව ඇතිනම් ආ ඉදිරියට නොඑන්න මේක දිහා බලලා මේ එන හිතවිලි දිහා බලලා ඒක තමන්ගේ දෝෂයක්වත් සීල නැතිකමක්වත් නෙමෙයි මේ තමයි හිතට කරන්න පුළුවන් කෙරුවා. ඔක විශ්වාස කරනවා නම් විශ්වාස කරන දින දුක් ටික තමයි. එනිසා බුද්ධ ජන සදාගතන මේ ලෝක උපදින තාක් උපදින දුක්. ගෙවෙන තාක් ගෙවෙන දුක්. ඒක දැකීම භාවනාදී හම්බුනේ මොකද බලපු නිසයි පේන්නේ. gedara ඉන්නකොට කරන්නේ ඒක නොබලා අල්ලපු gedara දිහා බලන්නේ. හෙට ගැන බලන්නේ. ඊයේ ගැන බලائیں. වෙන කෙනෙක් ගැන බලනකොට හරි ෂෝක් එකකට වෙනවා කිසිම දුකක් මොකක්වත් නැහැ. වසංගගෙන ජීවත් වෙනවා. නිසා මේ දුක මේ හිතවිලි පේන එක කිසිසේත්ම වළක්වන්න බෑ. අමතක කරන්නත් යන්න එපා. අමතක කරුවට ඒක නිකන් විහිළුවක් විතරයි. බලන්න මේ හිතවිලි නැති <clears throat> ඉඩපාඩුවක් අරගෙන ඒක හරියට මේ මහමෝදක වියලි විභක් වෙනවා වගේ. අන්නේ ඒ චිත්තක්ෂණේ පුළුවන් තරම් සතිය පිටව ගන්න බෑ. ඒ චිත්තක්ෂණේ පුළුවන් තරම් මම දැන් මෙතන කියන එක ගන්න බෑ නැත්නම් ඉස්සුඹු ලණ්ඩ තරංග චිත්තක්ෂණයක් දෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේටත් නෑ. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා විවේක වේලාව ඉන්න වේලාවේදී මටත් මෙන්න මේ මේ හිතවිල්ලක් ආව බලනකොට මාරපාක්ෂික හිතවිල්ලක්. ඉතින් මේ අපි වගේ භාවනාව පටන් ගන්න අපට මෙච්චර කෙලෙස් හිතිලි වම වහිරව අපිට එකපාරට කොහොමද මේක බ්‍රේක් කරන්නේ? ටික ටික අඩු කරමු. ටික ටික අඩු කරන්න හිත මොකේ කරි යොදවලා තියන්න. මෙනෙහි කිරීම කරන්න. සාධාරණ අරමුණක හිත පවත්තන්න නැත්නම් මේ වතුරේ තියෙන තෙත ගතිය වගේ තමයි අපේ හිතේ කෙලෙස්. තෙතමනේ නැති වතුරක් නැහැනේ. වතුරේ තියෙන තෙතමනේ වගේ තමයි හිතේ කෙලෙස්. ඒ නිසා ඒක මොනවාරි මධ්‍යස්ථ දෙකකින් පුරවලා තියන්න. වම දකුණෙන් හරි ආස්වාද ප්‍රසවාසයෙන් හරි එදිනදා කරන වෙලාව සිහියෙන් හරි පැවැත්වුවොත් මේක පොඩ්ඩක් ඇල්මරා ගන්න පුළුවන්. කීර්තියක් නතර කරන්න අමාරු. පින්වත් ස්වාමින් වහන්සේ අප මේ දින තුන තුලදී කරන ලද ආනාපාන සති භාවනාව නිවසට ගිය පසු ඉදිරියට වැඩි දියුණු කර ගැනීමට උපදෙස් අපේක්ෂා කරමි. කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. දැන් මෙහෙ ඉන්නකොටයි ගෙදර ඉන්නකොටයි ආනාපාන වෙනසක් තියෙනවයි කියලා හිතනවා. කාටද තියෙනවනම් ඔන්න කියලා දැයි. ඕකම තමයි ගෙදර ගියා. දිනු කරන්න එපා මේ විදිහට කරන්න. මේ බැරි වෙලා හරි ගෙදර ගියා කියලා ආනාපානේ නොකර නම් ඉන්න එපා. ඔන්න එතකොට තමයි නඩු. එතකොට බරපතල කිරිමෙල් නඩු යන්නේ. මේ වැඩ තියෙනවා පොල් ගහන්න තියෙනවා බබාන්නනවා කියලා ආනාපානෙ පැත්තකින් තියන්න බෑ කොහොමදත් මෙහිටත් කරන්නේ ආනාපානෙම ඒ කියත් කරන්නේ ආනාපානෙම අපිට කරන් තියෙන ආනාපාන සතිය පොඩ්ඩක් ජක් ගන්න එකයි පුළුවන් තරම් කරනකොට වෙනදට වඩා පොඩ්ඩක් වැඩිපුර ආනාපානෙත් එක්ක සතිය දෙන්න හේතු කරලා යන්න හරි ලකෝ දිනු බලාපොරොත්තු වෙන්න එපා අඩු ගානේ දන්නවනම් අපි දැනගත්තත් නොදැනගත්තත් හැම වෙලාවෙම ආනාපානය කරනවා මොන්නම හේතුවක් නිසාවත් ඒක බහා තබලා නැහැ දැන් කරන්න තියෙන්නේ මොනම හේතුවක් නැතව සතිය බහ තබන්න එපා. පුළුවන් තරම් ආනාපානයි සතියයි දෙක එකට යන්න අරින්න බැරි වෙලාවේ බැරි බව දැනගන්න. දැන් මෙහිදී අපි යම් ආරම්භයක් පටන් ගත්තා. යම් උත්සාහයක් කරා. මේිට වැඩි දියුණු පවුණු කරන්න එකේ වෙලා තියෙන්නේ ඒකෙදී අන්තම් මේ ජාම බේර ගන්න හදන එකයි කරන්න තියෙන්නේ. ඒ නිසා ආනාපානයයි සතියයි දෙක නන්නාඳුරන දෙන්නේ. බුදුහාමුදුර ලෝකේ පහළ නොවුණා නම් කවදාකවත් අඳුරන්නේ නැහැ. බුදුරජාණන්සේගේ ප්‍රධානම බුද්ධ කෘත්‍ය තමයි මේ දෙන එකතු කරලා තිබෙන්නේ. ආනාපානිත සතිය. දැන් අපි බුද්ධ පුත්‍රයෝ කියනවනම් බුද්ධ දුහිතකවන් කියනවනම් පුළුවන් තරම් බලන්න දවසකට එක හුස්මක්වත් මලක් කිමින තරම්වත් එක හුස්මක්වත් සතියෙන් ගන්න බලන්න. හුස්ම රැල්ලට හිත යොමු කරගෙන ඉන්නා විට හුස්ම රැල්ලේ මුල මැද අග කොතැනද කියා දැනගන්නේ කොහොමද එතැනට හිත යොදවන්නේ කෙසේද? ඒකෙදිත් අර මුල් කොටස මම ප්‍රශ්න කරනවා. හුස්ම සැල්ලට හිත යොදවගෙන ඉන්නකොට වැටෙන්නේ මොකද්ද කිව්වොත් මම මුල බඳාගෙන පෙන්නලා දෙන්නම්. ඒ දේ කියන්නේ නැතුව මට මේ අහසේ චිත්ත අඳින්න බෑ. ඒ නිසා මුළු හදින්ම සද්ධාවෙන් සතියෙන් හුස්ම ගන්න දිහා බලන්න මොකද්ද වැටෙන්නේ කියන්න අන්න එතකොට මුල බඳාගෙන පෙන්නලා දෙතයි. ඒ කාරණාව කියන්නේ නැතුව අද විශ්ල කරනවා. පර්යංක භාවනාවේ ඉන්නා විට කකුල්වල වේදනාව ඇති වූ විට ඉරියව් මාරු කිරීම හොඳද නැතිනම් එතැනට වේදනානුපස්සනාව යොමු කර සිත වෙනස් නොකර තබා ගැනීම හොඳද මේ දෙකට ගලපන්න තියෙන්නේ මෙහෙමයි විකල්ප තුනක් තියෙනවා එකක් තමයි <clears throat> වේදනානුපස්සනාව මොහයෙන් හෝ හිත කය වෙනස් කරන්නෙම නැහැ කියලා දැඩි මතධාරී වෙන්න පුළුවන්. නැත්තම් වේදනාව එන්නත් කලින් ඉරියව් මාරු කරන චපල ක්‍රමයකට යන්න පුළුවන්. නැත්තම් හොඳටම දැනකට දැන් මට වේදනාවක් ආවා. වේදනාව නිසා මම සති කකුල දිගාරිනවා කියලා අවස්ථාව හැටියට නැත්තම් ප්‍රයෝජනෙ සලකලා කකුල දිගාරින්න පුළුවන්. නමුත් මේ තුනේදිම කෝකෙදීද සතිය වැඩෙන්නේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කකුල එක විදිහට තියන්නවද දිගාරිනවද කියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම දිගෑරියත් තමන්ට සතියට උදව් වෙනවන දිගාරින්. අපිට කායක ඉරියව පවත්වන එක නෙමෙයි මෙතන අපි කරන <clears throat> අවසාන එකතු කරන ඵලය. බලාපොරොත්තු වෙන අවසාන නිෂ්ඨා අනිෂ්ඨා මොකද්ද? කකුල නවවෙන් දිගාරමින් හෝ එහෙම නැතුව හෝ කොයි ක්‍රමයෙන්ද වැඩියෙන් සතිය වැඩි. ඒක ඇත්තටම කියනවනම් මේ ප්‍රශ්නෙට ඇතුල් කරලා අහන්න පුළුවන්. මම මේව ආනාපානෙ ඉන්න වෙලාවට මට වේදනාවක් ආවා මම ආනාපානේ දිතපාත්ත ගන්න බැරි නිසා කකුල දිග ඇරියා සතියෙන් යුක්තව නැවතිල්ලේ ඊට පස්සේ මට නැවතත් ආනාපානට යන්න පුළුවන් වුණාද බැරි වුණාද සතිය කැඩුනද කියන තොරතුරු තියෙනවනම් ඒක හරි ඕජාව සහිතයි අනේ තෙන්න යොමු කරන්නේ මම මගේ උත්තරේ දුන්නේ ඒක නිසා බලන්න වේදනාව නිසා ඉරියව වෙනස් කළත් සතිය පවත්වන්න පුළුවන් නම් අපි ඒක අගය කරන්න ඕනේ ඉරියව් වෙනස් සතිය අඩු වෙනවා. ඉරියව් වෙනස් වෙනකොට හැමම දැනිසක් නවතිතියෙදිම එතන හිත තියාගෙන වේදනාව වේදනාව කියලා කියනකොට ඒ වේදනාව හිත ටිකක් යනකොට නැති වෙනවා. ඉතින් සතිය හැමම තියාගෙන එක හොඳ අහම ගිහින් පස්සේ ආයේ ගන්න එකද ස්වාමීන් වහන්සේ මේ අදහස පැහැදිලි නෑ. කියන්න උත්සාහ කරන එකේ තොරතුරු රාශියක් තියෙනවා නැවත ප්‍රකාශ කරන්න. දැන් තියෙන්නේ. මයික් එකට ඇහෙන්නේ නැහැ. පාලියස්කේ ඉන්නකොට ගනිස් විදෙන්ද ගන්නවා ටික වෙලා යනකොට එතකොට ඉරියව වෙනස් කරොත් හිම සතිය අඩු වෙනවා එතකොට. ඉතින් එහෙම ඉන්නේ නැතුව මම දිගටම පවත්වාගෙන යන්න අර ගනිස්ස තිබෙන එකට එහෙම වේදනාව දැන් හිතෙම කළා වේදනාව වේදනාව කියලා හිතුවාම ටිකක් යනකොට අර වේදනාව නැති වෙනවා. ඉතින් ඒ ඒ අවස්ථා දෙකෙන් කොහොම මොකද්ද වඩා සුදුසු කියලා තමයි වහන්සේගේ දිනකට උත්තරේ නම් දෙවෙනි එක තමයි හොඳ එක. ඒ කියන්නේ වේදනාව වෙනවා වේදනාව යන බවක් දන්නවා. ඒක නිසා වේදනාවට මායින් කරන්නේ නැහැ. කකුල වෙනස් කරන්නේ නැහැ. ඉතල ආනපාන කරනවා වේදනාව පාව. වේදනාව බලලා වේදනාව ගියාට පස්සේ ආය ආනපාන එන්න පුළුවන් නම් ඒක දක්ෂයි. දෙවෙනි දෙවෙනි කියන කට උත්තරේ හැටියට දෙවෙනි විකල්පේ තමයි හොඳ. පින්වත් පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කිරීමේදී දකුණ වම ලෙස පාදයට සිත තබා සක්මන් කිරීමේදී සක්මනේ මැදදී හිත විසිරීමටපත් වේ. නැවත අවසාන පියවර කිහිපයේදී සිත තැම්පත් වේ. මේ වෙනස්කම පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක හැමෝටම හැම විදිහට වෙන එකක් නෙවෙයි. මේ වගේ අර මේ අලුතෙන් අදහසක් දෙන්නාට පස්සේ අලුතෙන් අරමුණක් හම්බුනාට පස්සේ පොඩියෙකුට අලුතෙන් සෙල්ලම්බඩුවක් අරමුණාට පස්සේ ඒකත් එක්ක සෙල්ලම් කරනවා. ටික වෙලාවක් යනකොට ඒකේ තියෙන අර නවම ගතිය නැති වෙනකොට හිත පිටපණ ගතියක් තියෙනවා. මොකද මේ වම් දකුණ කියන එක ඇත්තට රුචි ඕජාවත් හිත අරමුණක් නෙවෙයි. ඒ නිසා අර ශ්‍රද්ධාව නිසා යොදවන නිසා හිටියට පිටපණ පිටපයින් ගතියක් තියෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අලුතෙන් ආය හිත පිට ගියාට පස්සේ අලුත් යෝගාවචරෙක් වාගේ ආධිකම්මිකෙක් වගේ ආය සද්ධාවෙන් අර වෙච්ච එක ගැන හිත නරක කරන්නේ නැතුව ආය පිටවන්න පුළුවන්. පිටුවට පස්සේ අර ඉස්සරටත් වැඩිය කලින් පිටපයින්නවද? එතෙන් ඉස්සර රෙඩි වෙලාවක් සතියේ ඉන්නවද කියලා ඒ කැඩීමෙන්ම තමයි ඇත්තට මේ භාවනාවට ජීවයක් ලැබෙන්නේ. ඒක දිගට යනවනම් ඒක භාවනාව හරි කම්මැලි. ඒ නිසා විවිධ ක්‍රමවලට කැඩෙනවා. විශේෂයෙන්ම පරියන්කට වැඩිය සක්මනේදී කැඩෙනවා. කැඩුණාට පස්සේ ආය හදන්න පුළුවන් නම් මෙන්න මෙහෙම නිදර්ශනයක් කියන්න පුළුවන්. සක්මනේ යනවා වම දකුණු වශයෙන් තේරෙනවා. එතකොට දන්නවා සතිය තියෙනවා කියලා. ඊට පස්සේ ඔන්න සද්දයකට හරි වේදනාවකට හරි ඊටුනට කැඩෙනවා. කැඩලා ගියාට පස්සේ ප්‍රයෝගයෙන් හරි අනායාසයෙන් හරි නැවතත් ආයේ සතියට හිතේනවා. ආයේ වම දකුණට හිතේනවා නම් අර හිතවිල්ලෙන් අර වේදනාවෙන් කිසිම හානියක් කරලා නැහැ. යන්නේ ඒ වේදනාව හිතවිලි එන්නේ ඉස්සෙල්ලා සතිය තිබිලා තියෙන්නේ. ඒක ඇවිල්ලා ගියාට පස්සේ සතිය තිබිලා තියෙන්නේ. ඒ නිසා ඒ වේදනාව කීකරු වෙලා තියෙනවා. Tamange පාලනයේ අර්ථය තියෙන්නේ. ඒ නිසා කැඩි කැඩි යන සතියේදී Tamanne දැනගන්න පුළුවන්. ස්වභාවයෙන් හිත කැඩිච්ච බව දැනගත්තාම ආපහු එන ගතියක් ඇවිල්ලා තියෙනවා නක්. අරමුණට එන ගතියක් කියලා ඒක තමයි මුළු ජීවිතේම ඇති කරගත්ත බයලජ්ජ දෙක කියන්නේ ඔන්න ඕකට. නරක බව දැනගත්තට පස්සේ නරකත ඇල්ලා හොඳට එනවා. ඉතින් ඒක කවුරුත් දීප එකක් නෙවෙයිනේ. අපිම පුහුණු කරපු එකක් නේ. ඒ බව වැටහෙන කැඩුනොත් විතරනේ. නැත්නම් කොහොමද මේක සාතික් කරන්නේ? ඒ නිසා ඕන තරම් කැඩෙන්න අරින්න කැඩීම නෙවෙයි ප්‍රශ්න දෙන්නේ. කනවට පස්සේ ආයේ පාරට දාගන්න පුළුවන් ද කියන එක. ඒ නිසා බුදු ජානක සඳහන් කරලා තිනවා සච්චේ උපජ්ජති කෝදං රතං භ්‍රන්තං වධාරේ. මේ කෝපයක් ඇති වෙච්ච කෙනාට ස්කිඩ් කරන වාහනයක් කන්ට්‍රෝල් කරන්න වගේ භ්‍රාන්ත වෙච්ච රතයක් පාලනය කරන කෙනෙක් වගේ පාරෙන් පිට යන්න දෙන්නේ නැතුව රැක ගන්න පුළුවන් නම් ඌට විතරයි රතාචාර්යයා කියන්න පුළුවන්. එහෙම නැතු කෝපයක් ආවෙලා දුවන බයින වාහනේ පෙරලා ගත්තට පස්සේ ඌ නිකන් තෝල්ලනු අල්ලන්නේ විතරයි ඌට භාවනාකාරයෙක් හරි රතාචාර්යයයි කියන්න බෑ. ඒ නිසා ඕනේ තරහක් ආවද ඕනේ රාගයක් ආවද එන්නේ ඉස්සෙල්ලා සතිය නම් ඇවිල්ලා ගියාට පස්සේ සතිය නම් පාරෙන් පිට ගිහිලා නැහැ. එයාට රතාචාර්ය කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ නිසා කෙලස් ඕනේ 18 දන්නේම නටන්න කියන්නේ. ඕනේ නැටිලා නටන්න කියන්නේ. ලක්කි වෙලා කාය සතිය කියලා දාන්න. ආයෙ යා නටනවා. ආයෙ සතිය කියලා දානවා. ඉන්න යනකොට යනකොට තමයි තේරෙනවා මේ සතියට ආපහු එන්න පුළුවන් ගතිය නැති කරන්න කෙලෙදියක් මේ ලෝකේ නැහැ. මම නැවතත් කියනවා ආපහු සතියට ගන්න පුළුවන් බව අපෙන් දුරු කරන්න පුළුවන් කෙලෙසයක් බුදුහාමුදුරුවෝ අඳුරගන්නේ නැහැ. ඒ නිසා ඔය කෙලෙස් වලට ඔච්චර බය වෙන්න එපා. සතියේදී උංගක් බලනවා. ඒක හඳුනාගන්න සතියේට දෙන්න කඩුව කෙලෙසට දෙන්න කඩු කොපුව. මනමේ කුමාරි වාගේ. කෙලෙසට කඩුව දීලා සතියේට කොපුව දුන්නාට පස්සේ ඉතින් ඉතින් නඩුව පරාදයි. ඒ නිසා අදාහ ගන්න සතිය සතිය බලවත් දෙයක්. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ආරම්භ කිරීමට පෙර කළ යුතු වතාවත් මොනවාද? ඕනේ වතාවතක් කරගන්න ඒක භාවනා වේද නැද්ද කියන්නේ මම දන්නේ නැහැ. කරන්න ඕන ටික මම කියලා තියෙනවා. මුල් උපදේශපන්ති ආය අහන්න මේ අරවින්ද දුන්නත් එක දෙයි. ඒකේ ඔක්කොම අහන්න ඉස්සලා කියලා තියෙනවා. වෙන වතාවතක් කරන්න ඕන නම් කෝවිලකට ගිහිල්ලා පඳුරක් වෙන් කරගෙන කාඩියරෙන් නාලා ඕන දෙයක් කරන්න මට ඒක ප්‍රශ්නයක් නැහැ. මම ඒක එක්කත් එක්කවත් තරහ නැහැ. ඒත් අවශ්‍ය ටික මේකේ කියලා තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව තුළ සතිය වැඩිමෙන් පසු ඉදිරියට යන්නේ කෙසේද? ඒ දක්වන කියන්නේ ඉදිරියට යන්නේ කොහොමද? කටි වැඩුවා කියලා පස්සෙන් පස්සට යන්න ඕනේ අක්මන් වාරකලේ වාඩි වෙන්න. ඇවිල්ලා වාඩි වෙන්න ඒක තමයි සක්මණෙන් ගන්න තියෙන ආනිසංස. ඒ ඉදිරිය තමයි හොඳට සක්මන් කරලා පටල කරලා වාඩි වෙන්න වාඩි වෙච්චාම සක්මණ ආනිසංස ලැබෙනවා. උගව දෙනෙක් මං හිතන්නේ ඉස්ලාම් මතාවට තමයි මේ වගේ තැනක සක්මනක පුරුදු කරන්නේ ආයි. ඒ නිසා සක්මන අව탁සීරු කරන්න එපා. සක්මනේ පරියන්ක කරන වැඩ ටික ඔක්කොම කරත හැකි ඉක්මන් වෙන්න හදන්න එපා. ඔය යන්තම් මුල් බැහ ගන්න සතියේට නිසිනින්ද මුල් බහින්න අරින්න ඉක්මන් කරන්න යෑමෙන් වෙන්නේ මොකද්ද අර තියෙන එකත් අවුල් කරනවා. ඒකට කියනවා සමාජ පඬිතියෝ සමාධිය සමාජයට මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති. ඒ නිසා ඔක එහෙ මෙහෙ කරන්න එපා ඕම යන්න. එතකොට වැල යන හැටියට මැස්ස ගන්න ගියාම ඔක වෙවිලා එනවා. ගරු ස්වාමින්ව ගරු ස්වාමින් වහන්සේ සක්මනේදී ඔසවනවා, තබනවා යන්නට සතිය පිහිටුවිය හැකිය. ඊට පසුව සක්මන් භාවනාව දියුණු කර ගැනීමට කළ යුත්තේ කුමක්දයි කරුණාවෙන් පැහැදිලි කර දෙනමෙන් ඉල්ලා සිටිමි. ඇත්තට මූලික උපදේශ පන්ති එහෙමවත් කියලා නැහැ. මූලික උපදේශ පන්ති කියන්නේ වම දකුණ වශයෙන් හරි මූලික ටික දන්නවනම් ඒක කරන්න කරන්න කරන්න සතිය විසින්ම විවිධාංගීකරණය වෙනවා. ඒ ක්‍රම හඳුන්වා දීමෙන් මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ ගත්ත සතිය අඛණ්ඩව බොහෝ වෙලා පවත්තන්න. හෙට ඊටත් වැඩි වෙලා පවත්තන්න. එතකොට ඒක වම දකුණද ඔතවීම තැබීමද ඒසවීම යැවීම තැබීමද කියන එක ඒව නිකන් ටෙක්නිකල් ইনফෝමේෂන් විතරයි. නමුත් සතිය ගුණාත්මක භාවයට ඒකේ බලපෑමක් නැහැ. ඒ නිසා සතිය පිහිටුවගෙන වැඩි වේලාවක් සතියට පදන් වෙන්න දෙන්න. එතකොට සතිය ඊගාවට කරන්න ඕන එක දානවා. අර වගේ හිත පිට යන වගේ වෙලාවල තමයි අර මෙනෙහි කිරීම වැඩි කරමින් අර සතිය නිසින්ින්ද වැඩිවීමට අනුග්‍රහ කරන්නේ. ඒ ඒ ඒ තාක්ෂණික කරුණු සතිය එච්චර මායින් කරන්නේ නැහැ. මුල් බහගත්තට පස්සේ සතිය දන්නවා Taman ගැටි කරගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මවක් වශයෙන් දැනෙන වැඩිම උපාදානය දරු සෙනෙහසයි. දරුවන්ගේ දුක ඉදිරියේ ඔවුන් අධෛර්යමත් නොවනසේ ඇලීම් බැඳීම් ඉවත් කර ගැනීමට උපදෙසක් නැද්ද? හොඳම දේ අම්මා මැරෙන එක. දරුවාන දෙන එකම වාති දෙමව්පියෝ. ඕ නාකිය මැරෙන්නෙත් නැහැ, දහක වෙන්නෙත් නැහැ කියලා හරියට මේගොල්ලෝ හිතන්නේ හැමදාම දරුවෝ මැරුණත් මම ඉන්න ඕනේ කියලා. අනේ බොරු. දැන් බටහිර කරන හැම සමීක්ෂණයකම තියෙනවා අවුරුදු 40කට ඉස්සෙල්ලා දරුවන්ගේ ද්වේෂිකයේ දෙම තාත්තට දැන් යන්නේ අම්මට කියලා. ඕගොල්ලෝ දන්නේ නැත්නම් කියවන්න. දැන් අවුරුදු 40කට ඉස්සෙල්ලා පවුලේ දරුවන්ගේ ද්වේෂයේ දෙපා පියාට. පියා පරුෂයි කියලා කිව්වේ. දැන් අවුරුදු 40ක ලොකු වෙනසක් වෙලා තිනවා. දැන් හැම වෙලාවෙම ද්වේෂයන්නේ අම්මට. මොකද අම්මා දරුවන්ගේ වැඩවලට ඕනට වැඩි ඇඟිලි ගහනින්ද. උන් උන්ගේ වැඩක් කරගන්න දීලා වැත්තකට වෙන්න. ඒ නිසා අද මේ දවස් තුනට ආවට උන් පහන් පත්තු කරන්නද කියලා. අම්මෝ යන්දන් ගෙවල් වල කරදරයක් නැහැ. දැන් යා තමන්ගේ වැඩක් කරන උන්ගේ වැඩක් කරගෙන ඉන්න පුළුවන්. මේගොල්ලෝ ඉන්නකොට තියෙන අනේ දරුවට ඉස්සරහට යන්න තියෙන, පාසලට යන්න තියෙන, උණු වතුර දන්නෙත් නැහැ, ඇල් වතුර දන්නෙත් නැහැ කියලා මේ කරන්නේ. අනේ දරුවාගේ තියෙන ලොකු උපාදාන නිසා වැඩියෙන්ම විඳවන්නේ උපාදානේ වැඩි කෙනා. බුදුජානනාංශයේ දනිය ගෝපාලට කියනවා වහිනව හොඳට බුදුරජාණන්සේ පුංචි පැලක ඉන්නවා. දනිය ගෝපාලත් ඉන්නවා. ඌ කියනවා දරුවෝ ඇති නිසා දරුවෝ ඇත්තා දරුවන්ගෙන් සතුටුනවා හරක් ඇති එක හරකුන්ගෙන් සන්තෝෂ වෙනවා කියලා බුදුහාම කියන දරුවෝ ඇති එක දරුවන්ගෙන් පෙළෙනවා හරක් ඇති එක හරකුන්ගෙන් පෙළෙනවා වට දරුවොත් නැහැ වට හරකොත් නැහැ ජොලිය බුදිනවා අම්මලා මේ අහ කන කුණු කන්දල් ඔළුවේ දාගෙන ඒක ඔටුන්නක් කරගන්න හදනවා මම දකින්නේ ඒක තකතිරකමක් කියලා මාත් අම්මා කෙනෙක්ගේ පුතේ අපේ අම්මා වුණා පුතේ තමයි උඹේ වැඩ ටික උඹ කරගන්නේ ඒ නිසා අපි බොහෝම සතුටින් සමාජයට මුහුණ ඔය හුරුතලී කරන්න යන දරුවෝ කිසි දෙයක් දන්නේ කරගන්න. ඒ දරුවෝ අම්මට වෛර කරනවා. අපිට අවශ්‍ය තරුණ වයස අපිට දෙන්නේ නැහැ. අපිට දෙයක් කරගන්න දෙන්නේ නැහැ. ඔක්කොම කරලා ඉඳලා නාගේ මහගණිත් මැරලා ගියාට පස්සේ ඔක්කොම තියනවා. ඒ නිසා දරුවන් දරුවන්ගේ ජීවිතේ දෙන්න කිසිසේත්ම ඒ ඔය කියන දේ ආර්ය සත්‍ය දුක් අවබෝධ කිරීමට හේතුවක් නෙවෙයි. උපාදානය තියෙනවා නම් ඒක දරුවට දෙන වැරදි ආදර්ශයක්. ඒ නිසා දරුවන දරුවගේ වැටි කරගන්න අරින්න අම්මා කෙනෙක් වෙච්චාම පුංචිම කාලේ මෛත්‍රී කරන්න ඕනේ. දරුවා ලෙඩ වුණාම කරුණා කරන්න ඕනේ. ඌ කෙල්ලෙක් එක්ක කොල්ලෙක් හරි ගියාට පස්සේ මුදිතාව කරන්න ඕනේ. ඊට පස්සේ උපේක්ෂාව එන්න. ඒකනේ හතර බ්‍රහ්ම විහරණ කියන්නේ. මේකනේ අර පොඩි කාලේ වගේම උරතල් කරන්න පටන් අරගත්තොත් දරුවන්ට අලි වාතයක් වෙනවා. ලොකු මේ අඳුරු වලාවක් වෙනවා. මුස්පේන්තුවක් වෙනවා. ඒ නිසා තමන්ගේ වැඩ ටික කරගන්න. මොවිතහා දෙයක් කවදාකවත් මයින් කියෙන්නේ නැහැ. ඕකමයි කියෙන්නේ හැමදාම. ඔච්චරමයි කියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සතිය වැඩිම සාර්ථක නොවු නිසා ධාතු මනසිකාරය තුලින් ආනාපාන සති භාවනාව ලබාගත හැකිද? නෑ ඇත්තටම ආනාපාන සතියෙන් පටන් ගන්න කිව්වනම් මේ ප්‍රශ්නේ ගැලපෙනවා. පටන් ගන්න තියෙන්නේ ඉඳගෙන ඉන්න එක බලන්න. ඒක අසාර්ථක සාර්ථක වුණොත් ආනාපානේ ආනාපාන සතිය වැඩි අසාර්ථකයි කියලා කියන්නේ ඉඳ ගන්නම ඇත්තේ ආස්වාද ප්‍රසවාසයේ පේන්න ඕනේ දැනෙන්න ඕනේ කියලා. එහෙම ඔක්කොටම හරියන්නේ නෑ. ඊට පස්සේ ධාතු මනසිකාර කියන්නේ ඊටත් වඩා සියුම් අරමුණක්. ඒක හරි අමාරුයි හිතාගන්න. ඒ නිසා වාඩි වෙලා බලන්න මම දැන් මෙතන ඉන්න බව තේරෙනවා නම් එයාට උරුම අරමුණ එයි. හැබැයි මේව වෙන්න පුළුවන්. ඉඳගත්තර පස්සේ කෙලින්ම ධාතු මනසිකාරය වැටෙන්න පුළුවන්. ඒකට ආය ආනාපානට එන්න ඕනේ නැහැ. කෙලින්ම ධාතු මනසිකාරය දිගේ ඉදිරියට යන්න පුළුවන්. ආනාපානෙන් ධාතු මනසිකාරයෙන් ඉදිරියට ගමන තියෙනවා. ධාතු මනසිකාරයෙන් ආපස්සට යෑමක් අවශ්‍ය කරන්නේ. ඒක නිකන් තර්ඩ් එකට දාගත්ත පස්සේ টොප් එකට දාගන්නවා. මිසක් ආය සෙකන්ඩ් එකට දාන්න ඕන කමක් නැහැ. ඉදිරියට යන ගමනක්. කන්දක් නම් ඉතින් බර ගීරයකට දාගත්තර කමක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෞල් ජීවිතයේ වගකීම් සියල්ල නොපිරිහෙලා ඉටු කළ මා දැන් ධර්ම මාර්ගයට අවතීර්ණ වීමි. නිවසේදී මට පවුලේ සමාජිකයන්ගේ බාධා කිරීම සිදු නොවේ. වරහන් ඇතුළේ තියෙනවා ගුවන් විදුලි යන්ත්‍ර රූපවාහිනී ක්‍රියාත්මක කිරීම වැනි. නමුත් මා මෙවැනි භාවනා මධ්‍යස්ථානයක දින 10ක් ගත කර නැවත නිවසට ගිය විට ඔවුන් ඊට අසහනශීලී ජීවිතයක් ගත කර ඇති බව මට හැඟියයි. මට වැටහියයි. වචනයෙන් කිසිවක් නොකියයි. කාලයක් යනතුරු මගේ සිතට පසුතැවීමක් දැනේ. නිතර නිතර භාවනා මධ්‍යස්ථානයක භාවනා කිරීමට මේ తත්වය බාධාවකි. ධර්මානුකූල පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඒක පාක්ෂිකයි. දරුවන්ගෙන් අහුවා නම් කීතයි ජොල්ලියේ හිටිය ආවයි කයි කනකට කාට කාට. දවස් 10ට පස්සේ මේක ඇණි ආවයි කියලා යෝ තරුවෝ අසහනෙටපත් වෙලා තියෙනවා. දිග්ගටම පණිවිඩයක් කරන දවස් 3කට ගිහිල්ලා මං ඊට පස්සේ එන්නේ නැහැ කියලා අන්න උණ්ඩ පාටි දාන්න පටන් ගන්නවා. දවස් 3කට කියලා ගිහිල්ලා දවස් 10ක් ඉන්න. එල කියන්නේ මං ආයෙ එන්නේ නැහැ කියලා. ආහන් එදාට ගියාවේ අනේ යන්දන් දැන් නම් සත්‍ය අවබෝධ වෙලා තියෙන්නේ. ඕන්න ඔන්න අපි අම්මට භාවනා හරි කියලා කියලා. ඔය ඒක පාක්ෂිකව අපිව ගන්න දේවල් තන්නේ කර තන්නේ කර හීන ලෝකයක්. කරුණාකලේ දරුණ කතා කරලා අහන්න කියන දෙයක් දෙයක් කියන්න කියලා. මොකද බබ්බුත් නෙවෙයි, ගොළුවොත් නෙවෙයි. අපි ධර්මයෙන් වඩ උත්තර කොමන් සෙන්ස්. ඔය කොමන් සෙන්ස් වලට ධර්ම උත්තර තියනවා කියලා හිතුවොත් බුදුහාමුදුරන්ට වෙන වැඩක් නැහැ. ඌව බල බල ඉන්නේ කියලා. ඒක නිසා තමන්ගේ වැඩේ කරගෙන යන්න කොහොමදත් ඕගොල්ලෝ බැරනවා. කාටවත් සාතිකයක් නැහැ නේ මේ නොමැරි ඉන්නවයි කියලා. ඉතින් මරණයට පස්සේ දැන් දරුවා හරි අසහනයකටපත් වෙනවනේ දැන් මේක බලපුවා. ඒක භයානක අකුසල කර්මයක්. ඒක නෙමෙයි අසහනයටපත් වෙන්නේ ආපු හින්දා. සාමාන්‍යස එහෙම කිව්වත් අද සමාජයේ කාන්තාවකට නවතින්න දැනන්නේ නැහැ. ඒක වෙනම ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ ඊයේ ප්‍රශ්නේ දෙකක්. දැන් නැතිව නෙවෙයි ගියේ ගිය දන කාන්තාව අවුල් කරගෙන තියෙනවා මම ඕන තරම් සාහිත්‍ය පෙන්නන්න ඕන තරම් පිරිමිනේ තැන් වල ගහමරා ගන්නව ඒක නෙවෙයි ප්‍රශ්නේ කාන්තාව දෙන්නෙකුට ඉන්න බෑ දෙන්නෙකුට ඉන්න බෑ මම මේ ප්‍රශ්නේ බොහොම සක්‍රීයව සම්බන්ධ වෙච්ච මිනිසෙක් ඒක අපි කියන්නේ ආවේනික දුකක් මොකද ඔයගොල්ලන්ගේ කොණ්ඩේ දිගයි පැටලෙනවා පිරිමිගේ කොණ්ඩේ කොටයි පැටලිල්ලක් නැහැ තරහා කියන හොම්බර දෙයක් ගැහුවා ඉවරයි අර කෙහෙම නැහැනේ පැහව පැහව පැහව පැහව යන ගතියක්. ඒක ඒ කාන්තාවන් සමග ආපු ආවෙනික එකක්. මම මේ විහිළුවට ලක් කරන පහත් කරන නෙවෙයි කතා කරන්නේ. මොකද හේතුව ඔක්කොම බලනවා. අනික් කට්ටිය ගෙව්වයි, අනුන්ගේ දුකයි මේ ගියේ කාරණා මතක නැති වෙනවා. ඒ ස්ථාන නැතිකම නෙවෙයි තියෙන්නේ. ගියේ ස්ථාන වල Tamand Taman බලාපොරොත්තු වෙන දේ නැහැ. ස්ථානේ නිවන් නැහැ. Taman දැනගන්න ඕන එකට මේ වතුර වැටිච්ච භාජනේ හැඩේ ගන්න මිසක් ආ වතුර භාජනයේ ස්වරූපෙ ඉල්ලන්නේ නැහැ භාවනා කරන හිත වතුර වගේ වෙන්න. Taman ගිය තැනට ෆිට වෙන්න බැන්නම් සුපතිට්ඨිත සීලෙ නැහැ. සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ. සීලේ තියෙන මනුස්සයා සතරවහේ කාසිය ටොස් කරාගේ වැටිච්ච තැන අල්ලනවා. සීලේ නැති මනුස්සයා රබර් බෝලයක් උඩ දැම්මාගේ උඩ පැනලා පැනලා පාත්ම තැන්ට යනවා. නිසා හොඳට මතක තියාගන්න Taman එතන ෆිට වෙන්නේ නැත්තම් ඒ තමන්ගේ ප්‍රතිෂ්ඨාව නැතිකමට හේතුව මොකක් හරි චර්යාවේ දෝෂයක්. අනුන්ගේ පැත්ත දෝෂ බලනකොට තමන්ගේ දෝෂය දකින්න එක හොඳයි. මේක පිරිමින්ගේ නැතුව නෙවෙයි. ඒත් මේක හොඳටම දන්න දෙයක් මා. කාන්තාව වගේ නිසා හොඳට මතක තියාගන්න මම තැනකට යනකොට මොනම දෙයක්වත් අපේක්ෂා කරන්න එපා. මම ඒගොල්ලෝ දෙන විදිහට ජීවත් වෙන්න බලනවා කියලා ගියොත් ඔය ඇත්තටම අපි හිතනට පහසුකම් තියෙනවා. අනිතික ඒක සඳහා ගීගේ අතහරින්න ඕනකමක් නැත්තේ නැහැ. ඉඳගෙනත් කරන්න පුළුවන්. නමුත් අතහැරීමෙන් අර අපි ප්‍රශ්න කරුද්ද නැවේ ටිකක් වැඩිපුර ගමන යනවා. ඒ නිසා ඒකේ තියෙන common sense එහෙම නැත්නම් අපි පිළිගත යුතු සත්‍යයක් තියෙනවා ඒකේ. ආන්න ඒකට අපි දන්නවනම් මම මේ පිටේ වනේ කියන වීම පඳුරු අස්සේ රින්ගන්න යන්න උදන වනේ තුල තුවාල වෙන බා. වනේ නැති වීම රින්ගනවා. දැන් පිටි වනේ තියෙන මීමෙක් වගේ යෝගාවචර දැනගන්න ඕනේ. අපිට මෙහෙම හැම යන යනතර සැප හම්බෙනවා නිවනක් ඕනේ නෑනේ. නිවන නැති නිසා තමයි අපිට ඉන්න තැනට යපිලා දෙන දේ අනුව හැඩගැහිලා ඉන්න එක තමයි යෝග ජීවිතය කියලා කියන්නේ. ඒකයි ඔය දරුවන්ගේ ප්‍රශ්නේ සම්පූර්ණ ප්‍රශ්න දෙක. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව කරගෙන යන අවස්ථාවේ හදිසියෙන්ම සිරුර පුරා අමුතු සැහැල්ලු බවක් නිසල බවක් සංසුන් බවක් වැනි දෙයක් දැනේ. මේ ගතිය වැඩි වෙලා පවතින්නේද නැත. මෙය කුමක්දයි කීම මට අපහසුය. ඊට පසු නොසිතූ විරු ජවනිකාවක් පිනුනි. නැත්නම් නොසිතූ සිතුවිලි ඇතිවේ. ඒවා මට තවද භාවනාවට හෝ කිසිම සම්බන්ධතාවයක් නැත. මෙම අත්දැකීම මට වචනවලින් නිවැරදිව කීමට නොතේරේ. කරුණාවෙන් පහදා දෙන්න. ඇත්තටම පැහැදිලි කරගන්න පහදන්න දෙන්න දෙයක් නෑ මම හිතනවා තේරුම් ගන්න පුළුවන්. අපි මේ මනසට ලෝකේ තියෙන ඔක්කොම දෝරේ ගලන අරමුණු දමදමන ඉන්නේ. රූප පෙන්නනවා, ශබ්ද අසනවා, ගන්ධ රස පහස මේ හැවිල ඇත් එක වහනවා, ශබ්ද දෙන්නේ නෑ. ආනාපාන දල ඒකත් ගෙවුවට පස්සේ දැන් හිතට මේ නිකන් හරියට කරවල තැනක අතරමං වුණා වගේ. එතකොට අරමුණු නැතිකම ලොකු සාන්තියක්. අරමුණු කියලා කියන්නේ කන හූරනවා වගේ දෙයක්. අරමුණු නැත්තඳ ගියාට පස්සේ එක වෙලාවකට සාන්තියක් දැනෙනවා නැති කර ඇතුලේ තියෙන බොක්කේ තියෙන පරණ මතක ගොජ දාන. දැන් පිටින් ඇතුලට එන්නේ නැහනේ. ඇතුලේ තියෙනවා එළියට දාන. ඉතින් ඒකට කවදාකවත් සම්බන්ධ නැති දේවල් එළියට එනවා කොහොම හරි නිෂ්කාශනයක් සිද්ධ වෙනවා. සුවසේවාවක් යනවා. ඉතින් මේක යෝගාචරයට පේන්නේ අමලියක්, අකරතැබ්බයක්, නුහුරු දෙයක්, අප්‍රසන්න දෙයක්, බය දෙයක්, අනිශ්චිත දෙයක් යනමුත් වැඩක් යනවා. කරන්න දෙන්නේ මේක විස්තර කරන්න අමාරුයි. මේක නැවත නැවත වෙන්න දෙන්න. මොකටද කාලයක් යනකොට දෙරේ මේ හිතේ තියෙන කුණු නිකන් ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියන හොඳටම කුණු වලකට ගවරවල කියලා කියන්නේ ගාල පිටිපස්සේ තියෙන ගොමයි මූත්‍රා එකතු වෙන වල නිතරම පණුව ගහලා තියෙනවා. යෝගේ ගවරවලකට හොඳ පිරිසිදු වතුර ටැප් එකක් හරියයි කියලා හිතන්න. වැටෙන වැටෙන පිරිසිදු වතුර ගානට ගවරවලේ වතුර අහක් වෙනවා. සම්පූර්ණ බොන වතුර එකක් පාටපත් වෙන කොච්චර කල්යයිද? ගවරවලක් පිරිසිදු වතුර ටැප් එකක් හරියට පස්සේ මුලින් මුලින් නම් වැටෙන වැටෙන පිරිසිදු ප්‍රමාණයට අපිරිසිදු වතුර අයින් වෙනවා. අන්ති වෙනකොට යන්නේ සමාට අපිරිසිදු පිරිසිදු වතුර එන්නේ පිරිසිදු වතුර නමතර කුණු ඉතුරු වෙනවා. ඒ වගේ ගනුදෙනුවක් මේ පිට දැවීමක් කියන්නේ කැතැසිස් කියලා කියනවා. කැතැසිස් කියලා කියන්නේ අර කුරුලා ගෙඩියකින් පුරුව එළියට යනවා. මේක සුද්ධ වෙන්න දෙනවා නම් නැවත නැවත වෙන්න දෙනවා නම් මේක තමයි තමන්න තමන් අනුකම්පා කරගන්නවා කියන්නේ. නමුත් ඒක මුල් හරියේදී හරි බයයි. හරි අනිස්තිරයි. හරි මේ අධානකාරී. ඒ වෙලාවට කල්යාණ මිත්‍රය ඇසුරු කරගෙන ඒ අත්තන්ගේ සහන ලබාගෙන හිතා ගන්න දිනවා. ඔය වගේ වැඩි ලොකු දෙයක් ආවත් මම කැප කරනවා. මං ශ්‍රද්ධාව කඩා ගන්නෑ කියලා ගියොත් අන්න අපන. අවසරයි ස්වාමින් වහන්සේ ගිහි ගෙදර තුල ගහට්ට දස සීලය සමාදන් වීම වරදක්ද? ඇතර ගහට දස සීලය සමාදන් වීමේදී පරිසරයක් බුදුහමතු කතා කරලා නැහැ. සිල්පද දන්නවා නම් මේ සිල්පද ආරක්ෂා වෙනවා නම් ඒකට ගිහිගේ කියන්න ඕනේ නැහැ වෙන නමක් කියාගත්තර කමක් නැහැ. ඒ නිසා මෙතන පටලවිල්ලක් මට පේන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින භාවනාව කරගෙන යන විට මද වේලාවකින් හිත හිස් බවකට පැමිණුනි. එය බොහෝ වේලාවක් පැවතුනි. එවිට හුස්ම ඉහළ පහළ යන බව නොපැහැදිලි විය. එහෙත් මම හුස්ම ගන්නා බව දැන සිටියෙමි. මේ ආකාරයෙන් බොහෝ වෙලා සිටීමට හැකි වේයයි සිතුණත් පාදයක වේදනාව නිසා භාවනාව නැවැත්වීමට සිදුවිය. මේ తත්වය පැහැදිලි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. ඊශ්වර ප්‍රශ්නකට අංග පැහැදිලි කරන්න ඕන කමක් නැහැ. ඒ වගේ දෙයකට යන්න පුළුවන්. කොච්චර අපි ළඟ දුර්ලභකම් තිබුණත් භාවනා කරනවා. ඒ වගේ වෙලාවල් එනවා. කකුල වේදනාව තියෙනවනේ. පොඩ්ඩක් සක්මන් කරලා ආයෙවිල වාඩි වෙන්න. බලන්න මේක කැඩෙනවද? එහෙම නැත්නම් සමහරලාට ඒ කකුල වේදනාවට පිළියම් කරපු ගමන් ආයෙ යන්න පුළුවන්. නැති වුණත් අනිත් දවසේ ආධුනිකයෙක් වගේ වාඩි වෙන්න. එතකොට හිත වරක් මේ தත්තර ගියේ කෙනාගේ නැවත ඉතින් යන තියෙන අවස්ථාව ප්‍රශ්න මේ මොකක්ද කියන්නේ සම්භාව්‍යතාවය වැඩි. ඒ කියන්නේ විශේෂයෙන් පේනවා පින තියෙනවා කිය. ඒ නිසා අපි ඒකට අනුග්‍රහ කරන එකයි කරන්නේ. මේක මොකද්ද කියලා කියන්න ගියොත් මේ අපි දන්නේ නැති පොඩි තොරතුරු ටිකකින් අනවශ්‍ය තොරතුරු අනවශ්‍ය නිගමනයකට යනවා. නිගමනය කරන්න එපා. නිරීක්ෂණය වැඩි කරන්න. පරීක්ෂණය කරන්න. නිරීක්ෂණය වැඩි කරන්න. නිගමනයකට එන්න එපා දැම්මම. ලිඛිත ප්‍රශ්න එපමණයි. දැන් මම හිතන්නේ පැය කමාරක් විතර වගේ කාලයක්. ඊට ආසන්න කාලයක් අරගෙන තිනවා. සම් සතිವಾರ સમાપ્ત කරන්න ඉස්සල වෙන කාට හරි මොනවාරි තව ඉදිරිපත් කළ යුතු කීයටමක් තියනවාද? එහෙම නැත්නම් අපි මෙතනින් මේ සාමූහික කමඨාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙල නිමා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. එහෙමනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි මෙතනින් අපේ සාමූහික කමඨාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙල නිමාව සටහන් කරනවා.